ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හතරවෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ අද ඇත්තටම කමඨාන් සුද්ධ කිරීමක් කියලා කියන්න පුළුවන් නේ. එද අපි ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. සතිವಾರයේ ආරම්භ කිරීම වශයෙන් මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නය කලක සිට ආනාපාන සතියෙහි පිහිටුවද නැවත නැවත හුස්ම රැල්ල තුනි වී නැතරම නැති වෙන අවස්ථාවක් අත්දැක නොමැත වරහන් ඇතුලේ හේතුව නින්දට වැටීම සිතුවිලි විය හැක සිත ප්‍රබාසර වීමට හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම නැවතිය යුතුයද මෙහිදී උපකාරයක් ලෙස ෘතමය ඥාණයෙන් උගත්තේ මෙනෙහි කිරීමෙන් ප්‍රත්‍යක්ෂ ඥානය ලබා ගැනීමට අනුබලයක් ලබා නිවර්දි මාර්ගයට වැටිය හැකිද නැතිනම් එය ඊට බාධාවත්ද කරුණාවෙන් පහදා දෙන්න එකිනෙකට ගොඩක් ඈත ඈත තියෙන කාරණා හතරක් සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ චලාම කියන තියෙන්නේ ඒ ප්‍රභාසර හිතක් ලබා ගැනීමට ආනාපාන සියුම් කරන්න ඕනේ නැද්ද කියන එකේ ආනාපාන සියුම්වක් හෝ ප්‍රභාසර හිතක් අත්‍යවශ්‍යම නැහැ. ඒකකවත් මේ නිවනට අත්‍යවශ්‍ය ගතියක් නැහැ. ඒ නිසා එක එක කෙනා එක එක කෙනෙක් තේරුම් ගන්න ක්‍රම වෙනස්. මේක වෙලා තියෙන්නේ අර සාමාන්‍ය කාගෙත් තියෙන අත්දැකීමට මට ලැබිලා නැහැ කියන එක වගේ පශ්චාත්තාප දුක් ගැනවිල්ලක් කතා කතානේ පේන්න තියෙනවා. දෙක තමයි අතරමැද වාක්‍යයක් තියවිලා තියෙනවා. ඒ දැනට කරගෙන යන ආනාපානී දිගට කරගෙන යන්න බැරි මේ නිදිමත සහ හිතවිලි පැමිණීම කියන එක ඒක නම් ටිකක් ඔයලා බලන්න වටිනවා. ඒ මොකද ඒ ආනපානේ ගෙවීම විදිහවට එක දිගට බලන්න හිටියේ නැත්නම් ඉඳෝගමන් තමයි තේරෙන ගමන් හිතවිල්ලක මැදි වෙලා ඉන්නවා. නින්දක මැදි වෙලා ඉන්නවා. ඒක නමුත් වෙලා තියෙන ඊට ඉස්සෙල්ලා ආනපානේ ගෙවිලා ගිහිල්ලා. දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ අත්දැකීම ආනපානේ පිටපැනීමට හේතු වෙන නින්දට හෝ හිතවිලි වලට දෙන්නේ නැතුව පටන් ගන්න ඉඳලා ආනාපානයේ විපරිණාමය පරිණාමය රූපාන්තරණය දිහා බලනාසුලව බැලුවොත් පින්තෝණ දෙ වෙලා තියෙනවා. මං හිතන විදිහට. නමුත් ඒක පිළිබඳව අතරමඟදී ඒක දිගට සතිය නැති නිසා මුගක් වෙලාට චෝදනා කරනවා මට නිින්දක් ආවයි කියලා. නිින්දක් කියම නෙවෙයි වෙන්නේ ආනපන සිහුම් වීම හොඳට නිරීක්ෂණය කළ නැති නිසා ආනපනේ තුනී වේගන යනකොට එන අප්‍රසන්න ගතියක් නුරුස්නා ගතියක් ඒකාකාරී ගතිය නිසා මොකෙකට හිත පයින්නවා. අනේ ඒ මාරුව දැකගෙන නැහැ. ඒ නිසා මේ භාවනා කිසි පේන අඩුපාඩුවක් නැහැ. ඊට පස්සේ අහලා තියෙනවා මේ වගේ තත්වයකදී සුතමේ ඥානෙ කිට්ටු කරගත්තොත් මොකද වෙන්නේ කියලා. මෙවැනි තත්වයකින් නම් කිට්ටු කර නොකරගන්න එක හොඳයි. මොකද මේකේ යටිපහුව වෙලා තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක නිසා ඒ සඳහා කළ යුත්තේ පටන් ගන්න තැනදලා ඔය හිතවිල්ලකට යනකම් හෝ නින්දට යනකම් හෝ ආනාපානේ තියෙන අවස්ථාවල් දැන් විදිය යන විදිය හරි කියන හැඟීමෙන්. දැන් යන්නේ හරි විදිහට කියලා හැඟීමෙන් බලන්න බලනකොට ඔය දේ වෙයි. ඒක ඒකට ආය සුතමේ ඥානයක අඩුවක් හෝ ප්‍රභාසරිතක අඩුවක් හෝ ආනපන ගෙවි ගියේ නැති ආකින අඩුවක් නෙවෙයි තියෙන්නේ. ඒක වෙලා තියෙනවා <clears throat> අහු වෙලා නැහැ. ඒකට හේතුව සතිය අඛණ්ඩ නැහැ. එහෙම නැත්නම් ඉතාමත්ම තීක්ෂණව සතිය පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒක නිසා මේ යන විදිය හරි. නමුත් දෙන අර්ථකථනය වැරදි. ඒ කියවන විදිය වැරදි. ඒක නිසා සාදර වෙලා යන විදිය හරි කියලා සමීපව ආනාපාන පරිනිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරනකොට මේ පේන විනාඩියක් හරි දෙකක් හරි තුනක් හරි කාලය තුල ආනාපානෙ මොන වගේ තැනක ඉඳලා මොන වගේ තැනකට යනවද කියන මේ සාමාන්‍ය ගැන විපරිණාමය කියන එක නැත්නම් පරිණාමය කියන එක රූපාන්තරණය ගැන විස්තර කරන්න ගත්තොත් මේක එච්චර කනගාටු වෙන දෙයක් නෑ. මේකේ සුත්තමේ ඥානෙක අඩුවක් පේන්නත් නෑ. ඒ නිසා අමතරින් සුත්තමේ ඥානෙ කිට්ටු කරගන්න ඕන වෙන්නේ නෑ. ඒකෙන් අදහස් කරන්නේ නෑ සුත්තමේ ඥානෙ ඉපයි කියලා ඕනේ. නමුත් මෙවැනි වරදොල වටහා ගැනීමකට මේක කියන්නේ අපටිපත්‍ය අවිජ්ජා කියලා තියෙන දේ ඇති හැටියට තේරෙන්නේ නෑ. වෙන දෙයක් එතකොට දාන්න හදන. එතකොට වෙන්නේ අවුල වැඩි වෙනවා. ඒ නිසා යන ක්‍රමේ හරි එකයි තියෙන්නේ පළවෙනි විනාඩි සුවල්පය තුල අඛණ්ඩ සතිය නැතිකම නිසා වෙන මේ ඒවට කියන්නේ ඇස්පැන්දුම් කියලා. මැජික් කාර්ය කරන ඇස්පැන්දුම් වගේ. ඒ නිසා ඇස්පැන්දුම තියා හොඳට සතියෙන් බලන්න. එතකොට ඔය Tamanට දැනගන්න පුළුවන් ජවනිකා එකින් එක දැනගන්න පුළුවන්. ඒක නිසා මේ අවස්ථාවේදී සුතුමි ඥානෙ අඩුවක් පේන්නත් නැහැ. ඒවා නැවත නැවත සිහිපත් කිරීමෙන් එච්චර ලාභයක් වෙන්නේ නැහැ කියලා ආරක්ෂා සහිතව කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වෙනසක් අද වැටහුණා. මුදින්ම පරියන්කේ වාඩි වූවාම ආස්වාස ප්‍රාස්වාස දැනෙන්නට පටන් ගත්තා નિરાයාසයෙන්ම. ආස්වාසයට වඩා ප්‍රාශ්වාසය හොඳින් ප්‍රකට වුණා. එහි සීතල උණුසුම් බව සහිතව ස්පර්ශය වන අයුරු ඒ තුල දැනෙන සියුම් වේදනාව ප්‍රාශ්වාසයේ අවසානය මේ ඊතා කිටි වේලාවක් පැවතුන අතර ඉන්පසු ආශ්වාස ප්‍රාශ්වාස නොදැනීම ගිය අතර වෙනත් අරමුණු කරා සිට යන බව වැටුණා. ඒ අරමුණු වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඒවා ටික වේලාවකින් ඒ ඒ තැනම නැතිව ගියා. ඉන්පසු ඊතා කෙටි ක්ෂණික ආලෝක ප්‍රභාවක් වැනි ප්‍රභාස්වර බව පැමිණ නැවතත් වෙනත් අරමුණක් ආවා. ඒ අතරින් පතර ඊතා සියුම් ආස්වාස ප්‍රාස්වාසයක්ද ඊට සියුම දැනුණා. කයේ සැහැල්ලු බව හා ආවට පරිසරය පවා නොදැනීමක් දැනුණා. මෙය මාහට ඇති වූ වෙනසක් බව වැටුණා. වැටුණා පසුගිය දින කිහිපයට සාපේක්ෂව. ත්‍රිවන් සරණයි. මේක ඉස්සල ප්‍රශ්නේ පස්ස ප්‍රශ්නයයි පළවෙනි ප්‍රශ්නේ බලාපොරොත්තු සුන් කරගෙන ලියාපු උත්තරයක් දෙවෙනි එක බලාපොරොත්තු සහිතව ලියපු උත්තරය එකම දේ වෙලා තියෙනවා දෙන්නෙකුට වෙන්නේ නැති මම සමානලාට ඕනෑමට වැඩිය සිම්ප්ලිෆයි කරනවා වෙන්න ඇති පළවෙනි එකේ වෙච්ච එකමයි පළ දෙවෙනි එකෙත් වෙලා තියෙන පළවෙනි එකේ වැරදුනා පෙරදුනා කියන හැඟීමෙන් නැතිවීම වුණෙත් නෑ ප්‍රභාසරයක් නෑ හිතවිලි ආවා වේදනාව ආවා කියලා කියන දෙවෙනි එකේ තියෙන හිතවිලි තා වේදනාව තා නමුත් මට වැරදිලා නෑ මම ආනාපාන දිගේ වගියේ ආලෝකත් පහළුණයි කියලා ඒ නිසා අපිට වෙන දේ එකම දේ දක්වන ප්‍රතික් අපේ ප්‍රතිචාරය එහෙම නැත්නම් අපේ තියෙන අර්ථකතනෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා යෝගාචරය දිනු වෙනවා කියන්නේ ඔච්චරයි මුල් දවස්වල තමන්ට තමන් දෙස් දීගෙන අනේ අරකට නැහැ මේකත් නැහැ මේකත් නැහැ මේකත් නැහැ කියලා කිව්වට කරලා බලනකොට ඒකෙම තමයි ඉඳලා තියෙන්නේ වැරදි පැත්තෙන් කාලා තියෙන්නේ අඹුල් පැත්තෙන් කාලා තියෙන්නේ එකමයි ඉතින් ඒ චේතිත් කරන එකයි වඳින්න වටින්න බැරි අර වගේ පච්චත්තාපේලා තිබුණත් භාවනා කරනවා හරි ගියත් භාවනා කරන ඡාන්තිමට කරන්න දෙයක් නැහැ හරි පැත්තට ගිහිල්ලා වැටෙනවා ඒක නිසා භාවනා කරන හුඟ දෙනෙකුට අවශ්‍ය අත්දැකීමක ලැබිලා තියෙන එක පිළිවෙල නැහැ. එහෙම නැත්නම් ඒක පිළිබඳව බලන්නේ පරද්දිත හැඟීමෙන්. නැත්නම් ඒක දිහා බලන්නේ මේ නැස්චාත් හැඟීමෙන්. ඉතින් ඒ නැස්චාත් හැඟීම සෝ අත්‍යාත් හැඟීම කියන එක සමහර ජම්මෙන්ම ගන්න එකක්. ඉතින් ඒ තියෙද්දි එකයි කරන්න තියෙන්නේ. ඒක තියෙද්දි දිගට කරන්න. කරනකොට කාලයකට පස්සේ ඒ එකම දේ පිළිබඳව Taman දෙන අර්ථකතනේ විපරිණාමයක් වෙනසක් වෙනවා. එහෙම නැත්නම් අහගෙන ඉන්නකොට හිතෙන්නේ පළවෙනි එක කරා දෙවෙනි එක කරා දෙකම අත්දැකීම් ලැබලා එකෙක් හරිය පැත්තෙන් කතා කරනවා අනිත් එකන වැරදිච්ච පැත්තෙන් කතා කරනවා ඉතින් හරිය පැත්තෙන් කතා කරන එක නා රාජ්‍ය වේලා ඔටුනු පැලඳිලා ඩබල් පොසිටිව් වැරදිච්ච එක නා ඩාවෝ ගන්න චර්චුරු ගන්න ධාරණාව එකයි ඒක නිසා මේ හිත හරි හරි කිව්වොත් ඔක්කොම හරි ඉතින් වැරදි කිව්වොත් සියල්ල වැරදව සිද්ධිය නම් එකයි ඒක කවදාවත් මොනම තාලකින්වත් ඔප්පු කරන්න අමාරුයි. මොකද එතකොට අපේ තර්ක හිතේ තියෙන පච ගතිය, තර්ක හිතේ තියෙන රවටන සුළු ගතිය අහු වෙන නිසා මේ හැකි සංඥාව ගන්න පුළුවන් නම් ඒක අමාරු සුපර් මාකට් එකේ නෑ ඒක. මම යනවා හුඟක් වෙලාට බලන්න ඒක ගන්න නෑ. ඒක වෙනම එන එකක්. එන්නකම් භාවනා කරන්න. කෙරුවට පස්සේ බලනකොට අයියෝ මේකද කියලා හිතෙනවා. ඒ තරම්ම ළඟ තිබුණ එකක් අර ඒ දේශ ඒ නිවැරදි බැල්මෙන් බලන්නේ නැත්නම් කැඩෙන දීගේ හැවනල්ලක් අදයි වගේ ඒ නරකටම තමයි පේන්නේ. ඉතින් අපිට එකයි තියෙන්නේ එකම උපකරණයි තියෙන්නේ. ඒ තියෙද්දි ඒ විදිහටම හැමදාම කරන්න. කරනකොට වෙලාවක් එයි. හරි දේ හරි විදිහට බලන්න. වෙනසක් නෙවෙයි මිච්ඡා දිට්ඨිය කියන සම්මා දිට්ඨියට යනවා. අයෝෂමස්කාරය යෝනිසමස්කාරයට යනවා. එදාට ලෝක වෙනස්. ඒ නිසා ඒ දෙක ඒ තියෙද්දි ඒ වගේ පශ්චාත්තාප වෙන්න කනගාටු වෙන්න කරුණු තියෙද්දි දිගට කරන එක තමයි යෝගාවචරයේ තියෙන අපූර්ව ලක්ෂණය. බලාපොරොත්තු නැති කරගන්න එපා දිගට කරන්න. ගරු ස්වාමීන් වහන්ස පෙර පරිදි දැන් නිදිමත ඇති නොවේ බොහෝ විට පරයන්කයට පැමිණ ටික වේලාවකින් හුස්ම රැල්ල සියුම් වී යයි සිතුවිලි නොයන තරම්ය ශබ්දහා අනෙකුත් දැනීම් වලින් බාධාක් නොමැති බාධාවක්ද නොමැති බව දැනේ මෙලෙස හිස් බවක සියුම් බවක බොහෝ වේලාවක් සිටින බව දැනේ මේ පැහැදිලි කර උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි ඒකේම පැමිණීම Tamanට හිස්තනක් කරදරයක් නැත්නම් පැමිණීම ප්‍රශ්නයක් නම් ආතතියක් නම් අපහැදිලි දෙයක් නම් විතරයි උත්තර දෙන්න ඕන. ඒ නිසා තමන්ගේ හිතෙන් අහන්න ඕනේ මෙච්චර කල් නිදිමත තිබ්බා. මෙච්චර කල් හිතවිලි තිබුණා. මෙච්චර කල් ආනපනේ ගොරෝසු තිබුණා. එක මානසිකත්වයක්. දැන් තියෙනවා හිතවිලි නෑ. ආනපනසියුම් නිදිමත නෑ. ඉතින් මේකට වැඩිය මේක හොඳ නම් උත්තර දෙන්න දෙයක් නෑ. විසඳන්න දෙයක් නෑ. තවත් ඒක වෙනද සැකයක් තියෙනවා නම් විතරක් තව කවුරු හරි උනන්දු කරවීමක් අවශ්‍යයි. ඒ නිසා මේ දෙකේදී මම මේ කියන්න හදන පළවෙනියෙන් තියෙන අර පීඩනයක් අතර තියෙන මානසිකත්වයක් දෙවෙනිකේ තියෙන අර්ථයත් අතරේ වෙන ඒ ඒ දෙක පිළිබඳව තමන්ගේ හිත දක්වන ආකල්පය තමයි මේකට උත්තරේ. තමන්ටම තේරෙනවා නම් තද බල තැනක ඉඳලා ජීවික තැනකට ආවා තිබුණු ප්‍රශ්න තුවාලයක් සමීපයකට යනවායි කියලා ඒක දිගේම අනේක තමයි කරන්න තියෙන්නේ. ඒක තේරෙන්නේ නැතුව තව කවුරු මොන විදියෙම උනන්දු කරත් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා බලන්න මේ අර නිකමත සහිත ආනපන ගුරුසුකම් සහිතව හිතේලි සහිත තියෙන එකේදී හිත මොකද කියන්නේ ඊට පස්සේ ප්‍රයත්නයක් නිසා ප්‍රතිපදාවක් නිසා අපි හිතවිලි සම්මාසහක නැති ආනපන සිවුම් වෙච්ච නිකමත නැති තැනකට ආවට පස්සේ ඒ මානසිකත්වයට හිත මොකද කියන්නේ අන්නේ දෙක කොච්චර ලෙවල් ඉවත් අනික් කෙනාට තේරෙන්නේ නැහැ ඒක තේරුම් ගත්ත දවසේ කමටහන් සුද්ධ කරන්න ඕනෙත් නැහැ ඒක මේක ලියන්න උත්සාහ කළා නෑ. ඉතින් මම අහන්න කැමති ඒ නිසා ඒ දෙකේ වෙනස Tamanට Tamanගේ හිතට භාවනා කරද්දිම ප්‍රාරෝපදේශ රහිතවම වැටහෙනවද? වැටහෙනවා නම් මේක සුද්ධ කරන්න දෙයක් නෑ. වැටෙන්නේ නැත්තම් ඒ කියන්නේ තාම තේරෙන්නේ නැත්නම් අර ඉස්සලා කියපු தත්ත්වයේ පස්සේ කියපු தත්ත්වයේ වෙනසක් කියලා මේ මම මොනවා කිව්වත් ඒ හිතේ එච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොන විදිය උත්තර දුන්නත් හරියන්නේ නැහැ. ඒ නිසා මේ දෙක අතර වෙනස හිත තේරුම් ගන්නවද කියලා විතරක් අපි අපි දක්වන පළවෙනි හිත දක්වන ප්‍රතිචාරය මෙහෙමයි. දෙවෙනි එකට දක්වන ප්‍රතිචාරය මෙහෙමයි කියන එක තමයි මේකට උත්තරය. ඒ නිසා මේ මම මේව කියනකොට ඒ ප්‍රශ්නේ ලියපෙකන ඉදිරිපත් වෙන එකක් නෑ. මොකද මම රිදවන්න වගේ නේ කතා කරන්නේ. ඒ වෙන ඒතු වෙන වෙන කරන්න දෙයක් නැහැ. කත්තා කැත්ත උඩ ලෑල්ල උඩ තිබ්බා කැති කැති ඇහුවා. පිටි ගැහුවා. එච්චර තමයි යෝගට තියෙන ක්‍රමය. ඉතින් මම කරන්නේ මගේ නොවෙන නිසා මම නිර්දයව පිටි ගහන වෙන්නේ නැති. තමන්ම තමන් පිටි ගහ ගන්න ඉගෙන ගත්ත දවසේ එතකොට ලේසි. ඒ නිසා ඒක නෑ ඒ ඒ ඒ කියන තොරතුරු මම මේ බලාපොරොත්තු වෙන තොරතුරු ලබාගත කරන්න කැමති නම් හරි හොඳයි. එහෙම නැත්නම් ඉතින් අපි යනවා ඊගාව ප්‍රශ්නට. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම කරුණුවේ මුලින්ම සීරුවෙන් සිට වරහන් ඇතුලේ හිටගෙන සිටමින් ඉරියව්ව මෙනෙහි කොට දකුණ වම වශයෙන් හිතින් සටහන් වෙමින් ශරීරයේ ඉදිරියට යැවෙන බව දැනගනිමිනි. බාහිර සිතුවිල්ලක් පැමිණි විට ගමන නවතා නැවතත් හුස්ම රැල්ලක්ගෙන පෙරසියම දකුණ වම සිතින් මෙනෙහි කරමින් අවසානයේදී නැවතී අධ දෙක මුදාහැර හිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කර හුස්පරැලි 3-4ක් සිහියෙන්ගෙන හෙමින් දකුණු පාදයෙන් ආපසු හැරී ඉරියව මෙනෙහි කරමින් දකුණු පාය ඉදිරියට තබා ආපසු හැරීමේදීද පෙරසේම ඉදිරියට යන බව මෙනෙහි කරමි. මෙහි ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් තුනකට කඩමින් මෙනෙහි කරමින් කෙරෙන සක්මනට වඩා මට ගැළපී යයි සිතන බැවින් මා විසින්ම සාදාගත් ක්‍රමයකි. මෙහි වරදක් ඇතොත් හරි විදිය දැනගැනීමට කැමැත්තෙමි. සුවපත් වේවා. මේ සාමාන්‍ය හොඳයි අර අර රිමාක් එකත් හොඳයි මේ මෙහෙම යනකොට අනිවාර්යයෙන්ම එක පියවර තුනකට කඩලා මෙනෙහි කරන්න ඕනෙමද ඒක ආනිසංස ධනකද කියන එක බරක් කරගන්න එපා අවශ්‍ය නම් ඒක තියෙනවා යා උපකරණ නමුත් මේ යන විදිය හොඳයි නමුත් පුංචි පුංචි සලකා බැලීම් කාරණා දෙකක් කියන්න පුළුවන්. තමන්ගේ භාවනා කරගෙන නැත්නම් සක්මන් කරනකොට හිතවිල්ලක් ආපු පමණින් හිතගෙන හිතවිල්ල මෙනේ කරන්න යන්න එපා. අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් අයාලේ යන පුංචි හිතවිල්ලක් නම් ගණන් ගන්න නැතුව එහෙම සක්මනේ යන්න පුළුවන්. එතකොට මේ හැල්ම කැඩෙන්නේ නැහැ. දිගට දිගට යන හිතවිලි හැප්පෙන හිතවිලි වලට විතරයි අර ප්‍රතික්‍රම කරන්නේ. එතකොට ඇවිදින්න පටන් අරගත්තොත් හිතවිල්ල වාසිය ලබන නිසා ඇවිදින්න නැතර කරලා ඔබට තියෙනවනම් පණිඩක් කියන කියපන් මම ඕන නැතර වුණා කියලා ඒ හිතවිල්ලට ඉඩ දෙනවා. ඉතින් සාමාන්‍ය පුංචි හිතවිල්ලක් එහෙම ගියාට ඒ වගේ ප්‍රතිචාරයක් කරන්න ඕනේ නැහැ. දෙක කෙලවරට ගිහිල්ලා අද්දකම දායරලා ඒ කරන ක්‍රියාවත් අවශ්‍ය නැහැ. තමන් ගිය විදිහටම හැරෙනකොට සතිය කැඩෙන්නේ නැත්තම් ඒ හැරෙන වෙලාවේදී ඒ වගේ විශේෂ ප්‍රයත්න කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මුලදී මේ ටික කරයි ටික වෙලා ගිලා සක්මන පදන් වෙලා යනකොට ඉතිවිලක් ආව ප්‍රමණින් අතර වෙන්න හොමනේ කරන්න අවශ්‍යතාවක් නැතිනම් නොකර යන්න අවස්ථාවක් තියෙනවා කෙලවරට ගිහිල්ලා ඒ සාමාන්‍ය ක්‍රමේදීමත් Tamanට සතිය පවතින්න පුළුවන් නම් පවත් ගන්න පුළුවන් නම් අර වගේ නතර වෙලා අධික මුදා හැරලා ඒ කරන පිය මේ අවස්ථාවල කඩලා කරන දේවල් නොකර සාමාන්‍ය ක්‍රමයට හැදලා කරන්න පුළුවන්. ඒක නිසා මූලිකම දේ, වැදගත්ම දේ තමයි බාහිරාවර්තිව තියෙන හිත සක්මන් කරනකොට ඇඟ ඇතුළට ගන්න එක. ඇඟ ඇතුළට ගත්තට පස්සේ තමන්ගේම ශරීරයේ ඒ වෙලාවේ කරන දේවල් බලන්න පටන් ගන්නතර පස්සේ හිත ඒ තොරතුරු මතින් ඒ අරසාව මතින් ඒ හික්මීම් මතින් හිත දන්නවා ඉදිරියට යන හැටි. අපි මූලිකවම පුංචි යොමුවක් පුංචු මෙහෙවීමක් කරාට සතිමත් වුණාට පස්සේ සතියටම වගකීම් බාර දෙනවා. විකට සතිය නොකඩ උත්සන්න වෙලා ආසන්න වෙලා විශාල අරමුණු රාශියක මොකක් හරි පැතිකඩක් ආදර්ශයක් වශයෙන් කරන පය පොළේ වදින හැටි. ඒකම අවශ්‍ය නෑ මේ කය නිකන් එහාට මෙහාට යන හැටි. මොන්චිලාවක් පැද්දෙනවා වගේ, ඔර්ලෝස බට්ටෙක් පැද්දෙනවා වගේ පේනවනම් ඒ ප්‍රශ්නයක් නෑ. ඒත් හොඳයි. මොකද සතිය පිහිටවලා තියෙන්නේ. නැත්තම් තමයි හිත හිතුවක් කාරණා තමයි කීවා නාහනවන තමයි අර පුංචි පුංචි කොටස් වලට කඩ කඩ මෙනෙහි කරන්නේ අර හිත මේ කය පවත්තන්නේ මේ කියන විදිහට සෑහෙන දුරට හිත කීකරු වෙලා තියෙන්නේ එතකොට බුදුන් තරම් හිත හැලු කරලා සතියටම බාර දෙන්න වැඩි කරගෙන යන්න ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේ සාර්ථකව යෙදී සිටින විට සිහිය හොඳින් පිහිටුවාගෙන ගමන් කරද්දී සමහර අවස්ථාවල චේතනා ආදී කිසිවක් නොමැතිව ශරීරයේ යම්කිසි රූකඩයක් වෙන් ගමන් කරනවා දැනේ. මෙම අවස්ථාව සති සම්පජඤ්ඤයට සමීප වන විදියක්ද? එසේ නැතිනම් සම්පජඤ්ඤය ඇතිවන සැටි සහ එය හඳුනා ගන්නා ආකාරය කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලමි. මේකයි අර ඉස්සෙල්ලා ප්‍රශ්න දෙක ළඟ ළඟ සාකච්ඡා කරන එක හොඳයි. පළවෙනි එකේදී යෝගාවචර ගොඩක් මෙහෙවීම මෙනෙහි කිරීම උත්සාහ කරලා තියෙනවා. දෙවෙනි එකේ ප්‍රකාශ කරන එක නම් තේරිලා තියෙනවා කය රූකඩයක් වගේ ඇවිදිනවා Tamanට බලාගෙන ඉන්න පුළුවන්. එතකොට ඇවිදීම සඳහා හෝ මේ වම මේ මේ දකුණ කියලා චේතනා පහල කරන්න ඕනේ නැහැ. ඒක ඇතුලේ මේ ඇවිදීම ඇතුලේ ඉරියව් ඇතුලේ හිත පිටලා තියෙනවා. එතකොට එතන ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ඇතිවෙච්ච මේ කලස මේ කී කරුකම ප්‍රඥාව පිණිස වෙන විදිහට කියනවා නම් සම්පජඤ්ඤ පිණිස කොහොමද කටයුතු කරන්න කියලා. ඉතින් සම්පජඤ්ඤ කියන එකේ සාමාන්‍යයෙන් අර්ථ දෙකක් තියෙනවා. ප්‍රඥාව කියන අර්ථයක් තියෙනවා ඥාප්‍රත්‍යයෙන් එකක් ආයේ සරුවත්‍යංශේ සම්පජඤ්ඤ කියන එක පාවිච්චි කරනවා ඉරියාපත සංදිවලදී සතිය කඩා ගන්න නැතුව තියාගන්න එකට. ගියා හැරුණා කියන එකට ගිය හැල්ම කැඩිලා ඉරියව ඉරියාපත සංදි කියන අරුවට එහෙම නැත්නම් ඊය පාරේ පැත්තකට හැරෙන එක නැත්නම් හිතගෙන ඉඳලා ඉඳගන්න එවුවා අන්නේ සංදි ස්ථානවල සත්‍ය කරනව කඩා ගැනීමත් සම්පජාඤ්ඤයට වැඩෙනවා නමුත් මේ මේකේ අහගෙන ඉනකොට තේරෙන ගොඩක් ප්‍රඥාව මතු කර ගැනීම සඳහා මොකද්ද කරන්න කියලා ඉතින් ඒක සඳහා කියන්න තියෙන්නේ පටිපක්ඛේන අනවිභූතෝ ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවී කියලා මේකට පාඩයක් ඉදිරිපත් කරලා දෙන අටුවාචාරින් වහන්සේලා තමන්ට පුළුවන් නම් හිත පරිඋත්ථාන කෙලස් වලින් අයින් කරගෙන යන්න අයින් කරන්න වාතාවරණය දෙන්න පටිපක්ඛ ධර්ම අයින් කරනනම් ගැඹුරු ධර්ම වැටීම ඉබේම සිද්ධ ඒ සඳහා කල යුත්තක් නැහැ. ඒ නිසා මේකට කියන්නේ හික්මීමක් විතරයි තියෙන්නේ. නීවරණ ධර්ම වැද වැදගන්න එක වළක්වාගෙන ප්‍රයෝගයෙන් වළක්වාගෙන ඉන්න පුළුවන් නම් හිත ස්වභාවයෙන්ම ගැඹුරු දකිනවා. ඒ නිසා වැඩි වේලාවක් මේ විදිහට චේතනාවකම විරහිතව මුදුවට සතිය කයේ තියාගෙන ඊටගෙන හරි ඉඳගෙන හරි මොකක් හරි ඉරියව්ව පවත්වන්න පුළුවන් නම් වැඩි වෙලා යන්න යන්න ඒ කයටත් ලොකු සාන්තිදායක තත්ත්වයක් එනවා. මනසත් කවදාකවත් නිකන් හිටින්නේ නැහැ. එයා ක්‍රමසහවිදි හොයනවා මේට වැඩිය විවේක ස්ථානයක් මේට වැඩිය හුදකලා ස්ථානයක් මේට වඩා ශාන්තියක් හිතේ ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා මේකෙන් පේන්න තියෙනවා මෙතෙක් තමන් කරපු ඒ හිප්පීමේ සඳහා නැත්නම් ශික්ෂාව සඳහා කරපු කටයුතු නිසා පරියන්කේ සක්මන කරනකොට සක්මන විතරයි. වැඩ දෙක තුනක් පටලවා ගන්නෑ. one thing at a time and that done well. කරන වැඩේ දෝතිම කරනවා. ඒකට සතුටු වෙලා. ඒකට පිරිච්ච හිතක් ඇති කරගෙන යන්න ආරිනවා. යන්න ආරිනවා කියලා කියන්නේ වැඩි වේලාවක් ඒක කරන්න. වැඩි වේලාවක් ඒ වාතාවරණය දෙන්න හිතට. එතකොට ගැඹුරු ධර්ම වල වැටහිම ඉබේම සිද්ධ වෙනවා. ඒක පොතේ විස්තර කරන්නේ අර වම දකුණ කියලා සම්මුතියකට අනුව ඇවිදපු කෙනාට ඒ ධර්ම වැටහිම එනකොට මේකේ තියෙන උණුසුම් සීසල කම්පන චංචල සිසිල් බරහැලු ගති ටිකක් තියෙනවා. එහෙනම් ධාතු මනසිකාර්යය හිමීට එන්න පටන් අර ගන්නවා. ඒ ධාතු මනසිකාර්යය දිගට වැඩ කරනවා. විසල චේතනා පූර්වක දැන් චේතනා නැති වුණත් ඒ නිසා අර සම්මුති ක්‍රියා වම දකුණ ඔසවනවා යවනවා තමන කියන සම්මුති ක්‍රියා වෙනුවට මේ ධාතුන්ගේ වැඩපිළිවෙලක් කියන බව තේරීම තමයි සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කූලෝ කියන්නේ පරමාර්ථ ධර්ම දිහාට හැරෙනවා කියන. ඒ නිසා ඒක දකින්න බෑ මම ඇවිදිනවා මම මම තියනවා මම දකුණ තියනවා කියන අදහස තියෙන තාක්කල් සම්මුතියට යට වෙනවා. ඉබේම වෙනකොට තමයි Tamanda පැත්තකට බලන්න පුළුවන් වෙන්නේ. නිකන් හයිඩ්‍රොලික් මැෂින් එකක් වැඩ කරනවා එනවා නියුමැටික් හුලඟින් වැඩ කරන මැෂින් එකක් වැඩ කරනවා නැත්නම් උෂ්ණත්වයෙන් වැඩ කරන මැෂින් එකක් වැඩ කරනවා වගේ ඉතින් මේක ඒ පිස්ටන් වැඩ කරන හැටි දැක ගන්න පුළුවන් වෙනවා ඒකට මම මාගේ හැඟීමක නෙවෙයි බලන්නේ බලන දෘෂ්ටිකෝණයක් වෙනස් පේන්නේ ඒ මේ බලවේග Java වේග වගේක් වැඩ කරනවා කියන එක එතකොට මේ මම මාගේ හැඟීමකින් තොරව ඒ වැටහෙන දේ ශරීරයට ආස කරන කෙනාට තද බයක් උපදවනවා ධර්මයේ පිළිබඳ හැඟීමක් තියෙන කෙනාට අද සන්තෝෂයක් ඇති කරනවා. ඒ නිසා මේ වෙලාවේදී තමන් අනුග්‍රහ කරන්න ඕනේ එන පසුබිමේ එන ඒ තද බල බය කියන ගති අසන්න ගති එහෙම නැත්නම් තද බල කැමැත්ත මට දැන් භාවනා හරියනවා කියන ඒවා මේ සිද්ධිය බාධා කරන්න දෙන්නේවා. හැල්මේ භාවනාව යන්න ආරින්. යන ගමන් බලාගෙන ඉන්න මගේ මනස පසුබිම හිතේ පාට මේකට කැමති වෙන විදිහටද අකමැති වෙන විදිහටද කියලා දැන් කයි වැඩ පිළිවෙල රූප වැඩ පිළිවෙලක් නේ මේක නාම වැඩ පිළිවෙලක් අන්න ඒක බලලා මේ හැල්ම මේ ගත්ත එකලස කඩා ගන්න නැති වෙන විදිහට අනුග්‍රහ කරනවා ඥානය පහළ වීම සඳහා නම් විශේෂ කළ යුත්තක් නැහැ මේ මේ සිද්ධියේදී කරදර නැති නිවර නැති හිත හිත කොහොමඩක්වත් ඥානගතිකමයි ගරු ස්වාමීන් වහන්ස සතිය පිහිටා තබාගෙන ඉන්නාතෙක් සිතුවිලි වලට ඉඩක් නොමැත සතියෙන් බැහැරට ආවිත නැවත නොයෙක් කර්මණු වලට යයි දවස මුළුල්ලේම සතියෙන් යුතුව වාසය කිරීම අපහසුය මේ සඳහා කුමක් කළ යුතුදයි කරුණාකර පහදා දෙන්න දැන් පළවෙනි වාක්‍යයෙන් වැරදි ඒ කියන්නේ මේ කායගත සතියේ ඉඳලා කතා කරන්නේ චිත්තානුපස්සන ධම්මානුපස්සනට හිතවිලි මත සතිය පිටවන්න පුළුවන්. හිතවිලි කියන්නේ සතිය කඩන එකක් නෙවෙයි. කායගත සතිය ඉන්නකොට හිතවිලි ටිකක් බාධායි. මොකද ඒක තාම අපි පුරුදු වෙලා නැහැ. නැත්තම් නාම ධර්ම පුරුදු වෙලා නැහැ. නමුත් හිතවිලි කියලා කියන්නේ මනසට ගොදුරු වෙන අරමුණක්. ඒකත් භාවනාවට අරමුණු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා හිතවිලි කියන්නේ ඒ තරම්ම වනස් වනසන නරක නපුරු සතෙක් නෙවෙයි. කායන වසනාට කරදරයි. නමුත් තමයි දන්නවනම් යාරි ඉස්සලා පළවෙනි ප්‍රශ්නේදී කියලා දෙනවා සක්මන් කරනකොට හිත විලියාවොත් නතර වෙලා හිතන බව දන්නවා. හිතන බව එක සතිය පිටවනවා. එතකොට සක්මනත් එක පටලවා ගන්න සක්මන් නතර කරනවා. එතකොට යා කායන වසනාව කරන කෙනෙක් නෙවෙයි. දක්ෂ වුණත් අදක්ෂ වුණත් චිත්තානුපසනාව කියන්නේ. මොකද දෙක පටලවා ගත්තොත් එයා දන්නවා පාලනයෙන් ගිලිනවා. දැන් මේ කය නැත කරනවා. නැත කරගෙන මට හිතන්න ඕන හිතපන්. හිතන ගැන හිතනවා. හිතන ගැන මෙනෙහි කරනවා. හිතන ගැන සත්‍ය පිළිතන. එතකොට හිතවිලි කියලා කියන්නේ ඒකාන්තයෙන්ම සත්‍ය කඩන එකක් නෙවෙයි. මේක හිතවිලි පිළිබඳ තියෙන බීජිකාවක්. එහෙමනම් චිත්තානුපසනාව කියන එකක් අඳුරලා දෙන්න බෑ. චිත්තානුපසනාව කියලා කියන්නේ කායනුපසනාව හිත හදාගත්තට පස්සේ වේදනාව එනවනම් වේදනාවත් අරමුණු කරගන්න ගොදුරු කරගන්න. හිතවිලි එනවනම් ඒකත් ගොදුරු කරගන්නවා. වෙන ආන දකින්න මොන හරි දිනවනම් ඉස්සරහ ඒවා බාධා. දැන් ඒවා ගොදුරු කරගන්නවා. රීසයිකලින් වලට දානවා. ඒක නිසා මේ පළවෙනි වාක්‍යය ඍජු කරගත්ත දවසේ පරිණාමයක් තේරුම් ගත්තට පස්සේ ඊටු ප්‍රශ්න තේරෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස අපි ධර්ම මාර්ගයේ යන විට හැකිතරම් දුරට ගැටෙන අවස්ථාවන් මගහැර යාමට සිත දෙයි. සමහර අවස්ථාවල රැකියාවල උසස් වීම ලැබුණද ඒ ගැනීමට පැකිලෙන අයුරුද අනවශ්‍ය ලෙස තව තවත් වගකීම් ආදී ගැනීමට අකමැත්තක් සිත තුල නැගේ. කරන කියන දේවලදී ඇතිවන තණ්හාමාන ආදියද සිත තුල ඇතිවන තරහා, ද්වේෂය ආදිය යටින් නැති තණ්හාවද විශ්ලේෂණය කිරීමට උත්සාහ දරමි. මේ සියලු දේවල් වල අස්තිර බවද මේ හැම දෙයක්ම මායාවක් ලෙසද සිටේ. මේ මේ සාමාන්‍ය සිදුවීමක්ද නැතහොත් කම්මැලිකමක්ද? කම්මැලිකමක් ටිකක් තියෙනවා. කරහින ගතියක් තියෙනවා. මොකද මේ සියලු දේ මායාවක් නම් වගේම බාරගත්තාම මොකෝ. බාරගත්තයි කියලා වැඩි දෙයක් වෙන්නේ නැහැ. ඒකත් මායාවක් නේ බාරගන්න තියෙන්නේ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා one thing at a time and that done well. එකක් බාර ගන්නවා, ඒක සුද්ධ කරනවා, ඒක දෝතිම කරලා බලනවා. කරගෙන යනකොට මේ හිත කියන්නේ විවිධාංගීකරණය වෙන උපකරණයක්. මේ හිතට පණ හිටින්නේ නැහැ ඒකාකාරීකමනේ. එතකොට හිත යුතු හැකි ruci කියන පදනමේ තව ප්‍රොජෙක්ට් එකක් අල්ලනවා. ඒ අල්ලන ප්‍රොජෙක්ට් එක යුතු එකක් වෙන්න ඕන. අයුතු දේවල් කරන්න යන්න එපා. එතකොට වෙන්නේ සමාජය මේ ආචාර ධර්ම හෙල්ලිලා තමන් පද්ධති හොල්ලා දානවා. ගොඩාක් කල්යනා සනීප කරන්න පුළුවන්. කල්යනා. දෙක හැකි. බැරි ශේෂ වලට යන්න එපා. තමයි දන්න මේ ශේෂ්ත්‍රේ මගේ මගේ යටතේ මේ කවුරුහට එක්කෙනෙක් කියලා ඔක්කො කියනවා නැත්තම් ප්‍රොපෝෂන් එකක් දෙනවා නැත්තම් මට වෙන සුරතුරක් මේ අන්තරේකලාව ඒතකොට එයා දන්න මේක මට හැකි. එහෙම නම් ගන්න ඒත් රුචිනම් කරන්නේ. 100 100 සාර්ථක මම ෆාම් එකේ ඉන්න කාලේ අපිට ඒක net house එකක් අපි intensive agriculture කරන්නේ net house එකක වතුර දාන 14 දෙනෙක් ඉන්නවා දෙන්නලා හැන්ද වෙනකන් ඒක එයාට කොටසක් දීලා තිනවා අර හෝස් එකෙන් වතුර දාන එක තමයි කරන්නේ ඒ ඉදපු ගාන මේ හරිගීලි පළාතක් තනිකර වැල්ල සුද්දගේ මයිඩක් ඇවිල්ලා තිබුණා මේ අර කවුද කියලා අපේ ඩිරෙක්ටර් කියලා දෙසරයක් වතුර දැම්මොත් හොඳයි කියලා. ඉතින් මට කිව්ව ඕඩර් එකක් අර පිරිසගෙම දවසට දෙසරක් දාන්න කියලා. මට හරියට කේන්ති ගියා. මගේ ක්‍රමයේ තිබුණේ මේ දෙතරයක් දාන සෙනඟ දෙකක් ඕනයි කියලා. ඉතින් ඊට පස්සේ මම ලියුම් ලියනවා ලියනවා ලියනවා ලියනවා මේක කරන්න බෑ. ඒක ඒක ඒරියාකට දෙසරක් දාන ඩිරෙක්ටර් මුස්ලිම් මිනිස්සු කිව්වා පුළුවන් හරියක් කරපන්. ඉතින් ඊට පස්සේ මම ඉතින් කතාවක් හදාගෙන ගිහින් ඉතින් වැඩ කරන කට්ටිය කතා කරලා මෙන්න මෙහෙම ඉල්ලීමක් තියෙනවා. පුළුවන් නම් අර තරම් වෙලා වතුර දාන්න නැතුව සාමාන්‍ය ප්ලාස්ටික් අල්ලන උදේ වරුවේ තැන්දවරෙත් කරන්න කියලා. ඉතින් මම කිව්වා බහුවෙන්ද බලන টොප් එකට වැඩේ කියලා. ඊට පස්සේ මම කියලා ඩිරෙක්ටර්ට කියනකොට ඉතින් මම කව මට ඇත්තටම තද තරහක් ගියේ මේ මේ කරන්න බැරි වැඩ කරන්න හදනවා නමුත් මට දැන් තියෙන්නේ දෙගුණයක් ශක්තියයි. මම හිතුවේ නෑ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඕක තමයි අත්දැකීම කියන්නේ ඕක තමයි. අපිට මොනවා හරි අපේ දන්න පද්ධතියට විරුද්ධව ගියොත් අපේ හිත ප්‍රතික්‍රියා කරනවා. හැබැයි ප්‍රතික්‍රියා කරන්නේ පදනමක් ඇතුව නෙවෙයි. නමුත් මේ ප්‍රතික්‍රියාවක තියෙන බාධන කරලා බැලුවොත් තමයි හරියනවා. ඒක උඩ තමයි අපේ මනසෙ පිපිදෙන්නේ. ඒක උඩ තමයි අපේ මනසෙ 100ක් 100ක් නෙවෙයි වැඩ සර්කිට් එක වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි දැන් ඉන්නේ පුදුමාකාර රට් එකක. දන්නේ නැති කේමයි පොඩි පිට පොට යන්නේ නැහැ ඇඩ්වෙන්චර් එකට කැමති නැහැ රිස්ක් එකක් ගන්නෙ නැහැ ඉතින් එතකොට මේ එන්න එන්න හිත මලකට කනවා හිත එන්න එන්න හිත මේ සේවල බැඳෙනවා මෙට්ටයි එට්ටයි වෙනවා නමුත් ඒක පුරුදු වුණාට පස්සේ තව එකක් කරලා බැලුවොත් කිසිම අමුතක් වල වැඩිවීමක් වෙන්නේ වැඩි වෙනවා ඒ නිසා මම දකින්නේ විපස්සනාව පරමාර්ථයත් පරිණාමයටපත් කරන ධර්මයක් කියලා. අපි වෙන තැන් වල කියන්නේ පරමාර්ථයක් පිටලා ඒකට ළඟා වෙන්න හදන එකනේ. විපස්සනා නෑ. Taman තිබ පරමාර්ථයත් පරිණාමයටපත් වෙනවා. ඉතින් මේකෙදි මම හරියට උත්සාහ කරුවා ඒක ඒ කියන්නේ මට ඒක තාම සුද්ධ කරගන්න හම්බුන්නේ මේ ඉකොනොමික්ස් වල තියෙනවා return to scale කියන එකක්. නැත්නම් economics of scale කියලා. ඒකෙදි පෙන්නනවා මේ අපිට කුෂ්කර්මය උගන්වනවා ක්‍රිකට් පිච් එකක් තරම විතර ඉඩමක් අරගත්තොත් ඒකට යම් ප්‍රමාණයක් පොහොර වැඩි කරනකොට යම් ප්‍රමාණයක් ශ්‍රමය වැඩි කරනකොට යම් ප්‍රමාණයක් ආලෝකය වැඩි කරනකොට ඒ අස්වැන්න වැඩි වෙනවා නමුත් මත්තම පෙන්නට පස්සේ ඊට වැඩි වෙන දාන පොහොර 20ක් වෙනවා ඊට වැඩි වෙන ශ්‍රමය අලාබෙට යනවා ඊට පස්සේ ඒක අර අස්වැන්න බහින්න පටන් ගන්නවා ඊට පස්සේ ශ්‍රමයේ අසන්න මේ පොහොර වැඩි නම් හොඳම දේ තමයි ඉඩම දෙගුණ කරන එක. ඒකට අසන්න වැඩි වෙනවා ඒක නිසා ඒ ඉකොනොමි එක ඒ දුවන එක උපරිමයට ගියාට පස්සේ ඒක නැවත සලකා බලන්න ඕනේ. නැත්තම් ඒ දාන අමුද්‍රව්‍ය වස වෙනවා. ඒ නිසා ඒවට තියෙනවා ඒ බැලන්ස් එකට යනකම් දාන දාන එකට ආයතන ආදායම් වැඩි වෙන ඊට පස්සේ ඒකම අයට හිතෙනවා. නමුත් මේ අපේ හිතේ ඒකට නැහැ. අපි හිතාන ඉන්නේ අපිට මෙච්චරයි කරන්න පුළුවන් කියලා. ඒ කම්මැලිකමක් නෙවෙයි, ඇත්තටම කම්මැලිකමක් නෙවෙයි. අපි පරිණාමයේදී අපි ඒ තරම් ආරස්සකාරී. බුදුජානනාංශ විතර පළවෙනි වතාවට මේ මොනවාක්වත් රට කඩළු සීමා මාරිය දාවන්න තුොත් පැනලා. පැනලක පැනපල්ලා කියන. ඒ නිසා යම් ප්‍රමාණයකට වැඩ කරගෙන ඉන්නකොට හැබැයි මම එකක් වෙන ඉල්ලලා ගන්න එපා. ඉල්ලලා ගත්තොත් ඒකට දන්නේ කවුරු හරි ආරාධනා කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා ප්‍රොමෝෂන් එකක් දෙන්න ඉඩ තියෙනවා. ඒකනත් එක්ක කතා කරන යුතු දෙයක්ද? අයුතු නම් බෑ. ආචාර ධර්ම කැඩෙනවා. හැකි දෙයක්ද? මා උගක් වෙලාවට හැකි සංඥා තියෙන එක නම් තමන් ගැන හැකියාව වැඩි කරලා හිතනවා. පරාජිතේකන අඩු කරලා හිතනවා. සැකේවා. ඊට පස්සේ රුචිද කියලා බලනවා. තමයි මේක මනාපින්ද කරන්නේ. හිතා ගන්න බෑ මොන්නම තාලෙන්වත් හිතා ගන්න බෑ මේ මිනිස්සයා කියන සතා මැරෙනකම්ම 100 දෙකක්වත් මලින් වැඩ ගන්න නැහැ කියන එකයි දැන් කියන්නේ මැරෙනකම්ම වැඩ ගන්න නැහැ මේක 100 100ක් වැඩ ගත්තොත් සරුවච්චයි ඕනම මනසකේ ਸਰවඥතාවයට අවදි වෙන්න පුළුවන් හැකියාව තියෙන නමුත් අපි පුදුමාකාර අපි විශ්ව වැඩ කටළු හිර කරගෙන රාष्ट्रයට දාන අර දෙපැත්ත බලන්න බැරි වෙන දාන බ්ලින්කර්ස් වගේ ඕක ඇතුලේ දේ හම්බෙච්ච සිච්චාම අඩන්න පටන් ගන්නවා මට මේකයි ඕනේ ඒක දුන්නේ නැහැ මට අරක ඉතින් එතකොට වෙන්නේ මොකද්ද එයා කවදාකවත් අර සීමාවෙන් යහපතට හිතන්න කැමති නැහැ අපිට කන්සර්වටිව් කියලා කියනවා ඒකට ඉතින් ඒක මේ අර කෝච්චියර කෝච්චි පිල්ලේ දුවන රට් එක වගේ වැඩක් බාලදක්ෂ ව්‍යාපාරයේ යෝග භාවනා ක්‍රම විපස්සනාවේදී මොනම සීමාවක් නැහැ පටන් ගන්නකොට අපි තියෙන අමුදල් වලට පටන් අරගත්තට එනකොට මේක මල පිපුණා වගේ දිගට යනවා ඒ නිසා අව탁සිරු කරන්න එපා මනුස්ස මනස. ඒක අසීමිත ශක්තියක්. සූර්යාව. අද මේ සූර්ය කෝසලින් අල්ලලා ගත්තොත් අල්ලන්නේ සූර්යාගෙන් 100 කීයක්ද බලන්න. අපේ පොළොවට වැටෙන්නේ සූර්යාගෙන් කොච්චර පුංචක්ද? ඒකේම 150ක් රැයටයි දවල්ටයි කැපෙනවා. ඒ කොච්චර දෝ ගාණක් බලාකුළුවට කැපෙනවා. කොච්චර ගාණක් ගස්වල 117ක්වත් නැතිළු වැටෙන එකකින්වත් වැඩ ගන්න. මුළු සූර්ය ශක්තියෙන් කොච්චරද අපි වැඩ ගන්න. ඒ සූර්යයට බොහෝම බලවත් අපේ හිත ඒ හැකියාවන් ඉතින් අපේ මේ සම්ප්‍රදාය නිසා අපේ බුබ්බඩකම නිසා කම්මැලිකම නිසා අපි සීමිත කොටසකට ඇති කරගෙන ඒකෙන් පොඩ්ඩ එහෙම එකකම රණ්ඩු කරලා රොස්පරස් හදාගෙන යනවා මේකේ සීමාවක් නැහැ ඒ නිසා භාවනා කරන මනුස්සයා එහෙම තමන් කෙරේ සීමා පනව ගන්න යන්න එපා. හැබැයි පැනලා දෙන්න යන්නත් එපා මගේ වචනේ. ඉල්ලලා ගන්න යන්න එපා. ඉල්ලගත්තු කාලේ නැසන කවුරු ඇවිල්ලා කිව්වොත් මේක කරලා බලන්නේ කියලා. හොඳයි. සලකා බලමු. කවුරුද මේ ප්‍රොමෝෂන් එකක් දෙනවනම් එයාගෙන් අහනවා අර ෂුවර්ද මං ගැන මේව ට්‍රස් කරන්න. මම try එකක් දෙන්නම්. හැබැයි වැරදුනොත් අපි දින පන්කියා ගමු කියලා යන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ අදහසක් තියෙනවා මේ බෞද්ධඝම දිගේ යනකොට නව නිර්මාණ ශිල්පයේ සහ නව නිර්මාණ සහ ප්‍රගතිය හානි කරනවා කියන්නේ. එහෙම නැහැ. ඒක නිකන් මේ මේ බුද්ධඝම ගහන්න හදාගත්ත කතාවක්. ඒක ඇතුලේ බෞද්ධය ඇතුලේ බෞද්ධය ඇතුල ඕනම කටයුත්තක් කරන ගමන් සතිය පිහිටවන්නත් පුළුවන් ආදර්ශයක් ඇති කරගන්නත් පුළුවන් විවේකී ලබන්නත් පුළුවන් විශ්‍රාමයේ ලබන්නත් පුළුවන් සිතේ සතුට ලබන්නත් පුළුවන් නැත්තම් බුදු වුණාට පස්සේ බුදුහාමර දවසට පැය 18ක් වැඩ කරේ මොන කෙන්ගෙඩියටද බුදු වුණාට පස්සේ මහරජා සමහාකාශයේ මහරතනසේ දූතංග 13 වරක්කා මොන කෙන්ගෙඩියද ඇත්තට උන්වහන්සේලාට විතරයි පුළුවන්නේ අපි දන්නේ බොහෝ පටු තීරයක් දිගේ කල්පනාන අපේ අම්මා කියපු ක්‍රමේ තාත්තා කියපු ක්‍රමේ ගුරුවරයා කියපු ක්‍රමේ මම විශේෂඥයි කියලා හිතන ක්‍රමේවා සේරම පැට කඩළු විතරයි. ඒ නිසා භාවනා කරන භාවනා කරන පටන් ගත්තට පස්සේ ඒ පරණ මනුස්සයා නෙවෙයි. සම්පූර්ණ අලුත් වෙන නිසා මේ මේ ප්‍රශ්නේ පේන්න නම් තියෙනවා බොහොම සදාචාර සම්පන්න බොහොම භාවනාවට ගරු කරන ගතිය. නමුත් මේ භාවනාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව මේ භාවනා අව탁සියු කිරීමක් තියෙන්නේ කමක් නෑ අරසා පිණිස නම් හොඳයි යට ලියලා තියෙනවා මේක කම්මැලිකමද කියලා ඒකට ඔව් කියන්නේ ඒක තමයි ඒකල සම්පූර්ණ ට්‍රම්ප් ඕපන් කාඩ්ස් තියාගන්න කලියුත් කරන්න මේ Tamange කවදාහරි අනන්‍යතාවයේ ගිලීච්ච දවස් තමයි භාවනාව පටන් අරගන්නේ ජීවිත ජීවත් වෙන්නේ මේ අනන්‍යතාවය තුළ ඉන්න තාක්කල් නෑ මේක මහා මේ මේ පරණ අසුචි වරක් වගේ එකක්. බුදුසසුනanse කියලා තියෙනවා මේ ඥාන පිරිමි කියන එකක් උනත් Tamanට අයිති නෑ කියලා. ඒක තියෙන තාක්කල් තම විපස්සනාටවත් බහලා නෑ කියලා. ඔක්කොම මේ මේ පස්සේ දාගත්ත දේවල් ඔක්කොම හැපතර පයින්න ඕනේ. හොඳ ලස්සන සූත්‍රයක් තියෙනවා අංගුත්තනික අටක නිපාතේ සංයෝග පරියෝග සංයෝග වියෝග පරියාය සූත්‍රය කියලා. ඒක මේ කාන්තාවන් කාන්තාවන්ගේ මානසිකත්වයේ හිර වෙන හැටි. පුරුෂයන් පුරුෂයන්ගේ මානසිකයේ ඉඳන් මැරෙනකම්ම පුරුෂයා පුරුෂයාමයි කාන්තාව කාන්තාවමයි අර අතරමැද ලිංග පරිවර්තනයක් උනේ නැත්තම්. මොකද සර්වඥාන්සේ කියන උද්‍යප්පේ ඥාණයෙන් එහාට ගියාට පස්සේ ওই මොකක්වත් නැහැ. ඒ නිසා ඒ පටන් ගත්ත තැන තියෙන දේ සීමා අතිවිච්ඡාව. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් අපි බුද්ධ ශ්‍රාවක වුණාට පස්සේ බුද්ධ දුහිතකාවන් බුද්ධ පුත්‍රයන් වුණාට පස්සේ ওই සීමාවල් කියන ඒවා මේ මහා කටුව තුනක් කරගන්න බෑ. ඒ විවෘත තියාගෙන යන්න. ගරු ස්වාමීන් වහන්සේ, ත්‍රිවන් සරණයි. භාෂාවන් කීපයක් ඊටාම දක්ෂ ලෙස ඔබ හසුරුවයි. එවැනි හැකියාවක් නැමැති මම වචන කීපයක් ඇති කර මෙසේ දක්වන්නේ පහත ලෙසයි. Uh, may I please offer an alternative explanation to a child's, stroke, adults' education? During meditation, we try to bring the mind to the present moment with the intention of keeping it in present moment to overcome suffering from worldly situation and seeking delayed gratification from an experience of Nibbana. With an education, children and adult students alike engage in the present moment, within bracket, delaying the gratification of sensory uh, organs by visual, auditory and other sensual means for worldly gains later on. They are not seeking nirvana, but that does not mean they are not engaged in present moment. They know the fruits are uh, later on. What they do not know is this seeking, within the current job, car, houses, etc., is endless. At least the discipline of delayed gratification will help. That's all. Uh, this is the, uh, this is item, uh, kind of a misconception on mindfulness. My, uh, mindfulness is the stepping stone, but the mindfulness not end by itself. Mindfulness is keeping the mind frictionlessly. But then Sampajanya comment uh, establish, thrive upon the uh, area which is opened by the mindfulness and Sampajanya which lead. The education leading to Tanhamana Ditti. Education leading to the sensuous gratification, conceit and I am. Therefore, the Ganapamoggalana Sutta commentary it says education lead to කෛරාටිකකම. දැන් හොඳ ඉංග්‍රීසි වචන මොකද්ද කෛරාටිකකමට කියන්නේ? ඒ කියන්නේ opportunities කියන එක. education එක යොමු කරන opportunities. තව කෙනෙක් හොරකණ්ඩායි. ඒ නිසා ඒකට අපි කියනවා worldly knowledge කියලා. බුදුචානන් වහන්සේත් ඒ හා සමාන ක්‍රමයකට උගන්වනවා. වන කිසිම හේතුවක් නිසාවත් තණ්හාමාන දිට්ඨිය වලට පොර වැටෙන්න නෙමෙයි යන්නේ. සමතයට යන කම්මන යනවා. දානෙත් තණ්හාමාන දිට්ඨිය තියෙනවා. සීලෙත් තණ්හාමාන දිට්ඨිය තියෙනවා. සමතෙත් තණ්හාමාන දිට්ඨිය තියෙනවා. තණ්හාමාන දිට්ඨිය සැකයෙන් බලන විපස්සනාදී විතරයි. සම්තන්ට ඒකට යොමු කරන නිසා. ඉතින් ගියාට පස්සෙත් ඔය এডুকেෂන් සිස්ටම් හරහාම තමයි යන්නේ. හැබැයි ඒකේ මුලදි මම දන්නා නැත්නම් මැදදී දන්නා තවසානි තමයි සාක්ෂාත් කරනවා. මේ වැඩ කරන්නේ ලාභ සත්කාර සම්මාන සඳහා නෙවෙයි. මේ වැඩ කරන්නේ මහානක්කාරකම පෙන්වන්නට නෙවෙයි නැත්නම් මමත් පොරක් කියලා පෙන්වන්නට නෙවෙයි. ඒ ඒ වෙනස ඒ දෙක දැනගත්තට දැනගන්නවා නම් අර අධ්‍යාපනය මේ අධ්‍යාපනය එකයි ඒ නිසා බාහිර චින විද්‍යාවයි බුදුහාමුදුරන්ගේ විද්‍යාවයි දෙකේ වෙනස බාහිර එක ලෝකායත විශේෂ බාහිරාවර්ති බුදුජානනාංශික ධර්මයේ අන්තරාවර්ති නැත්නම් දෙකම තාර්කිකයි ඒක නිසා මේකෙදි පොඩි දරුවන්ට දොස් කියන්න දෙයක් නෑ. පොඩි දරුවෝ දන්න ක්‍රමයකට වර්තමානට ගන්න ඕනේ. අධ්‍යාපනය හරහා හරි ස්පෝර්ට්ස් හරහා හරි ස්කවුටින් හරහා හරි මොන දෙයක් හරි වර්තමාන මොහොතට ගන්නවා. අර නිසි කලවයස ආවට පස්සේ බෙන්නන්න වර්තමාන මොහොතේ තියෙන සතිය හිටියට තාම ප්‍රශ්න විසඳලා නැහැ. මේ මත යොන්සමස්කාරය වැඩ කරන්න ඕනේ. සම්මාදිට්ඨිය වැඩ කරන්න ඕනේ. සම්පජඤ්ඤේ වැඩ කරන්න ඕනේ. වැඩ කරනකොට තණ්හාමාන දිට්ඨිය තියෙන අපක දැනගන්න ඕනේ. එතකොට යාර පුළුවන් බාහිර දියුණු කරන ගමන්ම බාහිර නැතර කළ බෑ මොකද අපිට සිව්පසය අවශ්‍යයි. චීවර පින්ඩපාත සේනාසන කිලම්පස අවශ්‍යයි. ඒ ටිකටත් දැනගෙන එයින් එහාට නිකම් බොරුවට තටමන්නේ නැතුව සුඛෝපභෝගී වෙන්නේ නැතුව ඒ තණ්හාමාන දිටි කබන පැත්තට යනවයි කියන එක මේ වගේ පොඩි රචනකින් ලියලා ඉවර කරන්න බෑ. ඇත්තටම ලියලා ඉවර කරන්න බැරි එකක්. ඒක මොකද ඒක ජන විඥාණයට දාන්න බෑ කෙනෙකුට කරතයි. තේරුම් අරගත්තොත් එතන එතනම ප්‍රතිඵලයි. ජන විඥානයේ ඒ අන්තරාවර්ත ක්‍රමය නැත්නම් දන්නාමාන චිතුලින් තොර ක්‍රමය හරිම බෝරින්. කිසිම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට යන්න කිසිම මොටිවේෂන් එකකුත් නැහැ. ඉතින් ඒ චේති යන කෙනාට අපි යෝගාවචරයි කියලා අපි සමාජයෙන් කපලා දානවා. එයාට වෛර මාරු වෙලා ඔළුව නරක් කළා කියලා තමයි සමාජය කියන්නේ. on the So that is why maybe that I started with and slowly I changed the channel into singer. So therefore this is a good explanation, but that particular person must understand how much this is uh, related to my career, my life, how much my day-to-day -day education or uh, uh World education helped me to understand the words of the Buddha in the linear system and put into here and now so that I will be away from uh, desire, conceit and egoistic idea. That is the point we call going against the grain. So this is a philosophical analysis but eh, rather delay, rather distance. But you, have, you are already involved in it. So when and where you are going to talk about your uh, direct experience, under the nose experience, you can see you have to have both. So that means when you are going to go to the spiritual side or the religious side, if you are going to forget about the external education, you cut off. You cut from your navel. You have to have, but keep it in a due place. Don't let it overwhelm you so that you will be a boy. You'll be a tensed, you'll be frustrated, you'll be end up with neurosis. So you have to have the balance. When the balance happens, only middle part comes. Otherwise, you will be extremist telling that education lead to everything or spirituality without education lead to something. Both of them are all concepts. අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඔබගේ භාවනා වැඩසටහනට පැමිණි පළමු වතාවයි මේ. ඔබගේ සරල බව හා නිදහස් බව අගය කරමි. සමහර විට පරණ ප්‍රින්සිපල් කෙනෙකු වගේ දැයි හැඟේ. අව්‍යාජ සිනාව හා සරල උපහැරණ අපහට මා ශක්තියක් මඟ පෙන්වීමකි. ඔබගේ වැඩසටහනට නැවත එනතුරු ඇතිවන භාවනා ගැටලු පිළිබඳව කමඨහන් ලබා ගැනීමට ක්‍රමයක් තිබේද? ත්වන් සරණයි. සාමාන්‍යයෙන් එන්නේ 8 වෙනි දවසේ 9 වෙනි දවසේ ප්‍රශ්න දැන් ටිකක් කලින් ඇවිල්ලා තියෙනවා. මේ පියා ඉන්නවා පියා ළඟ තියෙනවා මේ ඊමේල් ඇඩ්‍රස් එක මම ගොඩක් කලාවට මෙහෙ ඉඳදී මේ ෆුල් ටයිම් භාවනා කරත් මම පියා හරියට චිත්තාදී මම ඩොංගලයක් ගැන දෙනවා කවුරුත් එවන ඊමේල් හැම එකටම මම ආන්සර් කරනවා මම දැන් ආන්සර්ත් කරද වෙන්නේ නැති කවුරු විය රෑ 11ට 12ට ටෙලිෆෝන් කරා ඒක නම් මම ඇහැරෙන්නේ නැහැ ටෙලිෆෝන් එකත් එක්ක නම් මගේ ඉච්චර මට ඕනේ නෝට කතා කරන්න මම තියාගෙන ඉන්නවා නැත්නම් ටෙලිෆෝන් එකට මම ආන්සර් කරන්න යන්නේ. මොකද මේ බිසි ටයිම් ටේබල් එකට ඇඟිලි ගහන වැඩි ටෙලිෆෝන් එක. ඊමේල් ඇඩ්‍රස් එක තියාගන්න. ඒක හුඟක් වෙලාට යනවා. අනිත් එක මේ වගේ වැඩමුළුවක දවස් 10ක් හිටියට පස්සේ ඇහිච්ච නැති ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම ප්‍රශ්න ඇහිලා තියෙනවා. මම මේ හරුවච්චයි කියන්න හදනව නෙවෙයි. ඒ නිසා දවස් 10 ගියාට පස්සේ ওই ওই ওই ටෙන්ෂන් එක එන්නේ නැහැ. අපි අපි මේ හැම හැම දවසකම පැයකමාරක් විතර කාලය ගන්නවා අපි අතර සංනිවේදනය කරගන්න ධර්ම සාකච්ඡා තියෙන ධර්ම දේශනා තියෙනවා ඒක නිසා මේ ඉන්න ටිකේ හොඳට මේ අවදිව වර්තමාන මොහොතේ ජීවත් වෙනවා නම් ගොඩක් ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ එහෙම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉතුරු වුණොත් මයිසලාම ඔය පිටකොට්ටේ ඒකට තමයි ඉස්සලා මම ආවේ. ඒක ඉදි කරන්නේ පැයක් විතර ධර්ම දේශනාවක් කරනවා. ඒක කමඨාම් බණකුත් වෙනවා. ඊට පස්සේ සාකච්ඡා සක්මනක් කරලා පරියන්ඛයක් කරලා ධර්ම සාකච්ඡා. මුල් දවස් 10 ස්මාසිකල දවසයි පෙට්ටිය මොන විදිහකට ඉවර කරන්න බෑ. ප්‍රශ්න පෙට්ටිය මොන විදිහකට ඉවර කරන්න බෑ. ඉතින් ඒකට පැය දෙක තුන යනවා. ඉතින් සමහරව නැගිටලා යනවා යන්නේ. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ කමල් මහත්තයා කිව්වා සාංශ ඕක හැමදාම ඉතින් එකක් නැහැ. කොහොම ගියාට පස්සේ යම් ප්‍රමාණයක් සාකච්ඡා කරාට පස්සේ අඩු වෙන්න පටන් ගන්නවා කියන්නේ. ඒක ඇත්තටම මේ අවුරුද්දක් විතර ගියාට පස්සේ අපි අත්දැක්කා. ඊට පස්සේ නිසන්වනේ පටන් ගත්තාට පස්සේ පුදුමාකාර විදියට එක ග්ලට් එකක් එන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට හිතනවා මේ කතා කරලා වැඩි වෙලා මහන්සි වෙ කියලා නෑ. ඒක ඒකට ඒකට උත්තර දුන්නා නම් ඊට පස්සේ ඒක හිමීට බහලා යනවා. ඒ නිසා මේකේ මොකද්දෝ තියෙනවා න්‍යායක් අර ලොකු කුතුහලයක් ලොකු උනන්දුවක් ඒක පාරට වැඩි වුණාට ඒකට ප්‍රායෝගික උත්තර තියෙනවා ඒ නිසා ඒක ලොකු වරක් කරගන්න එපා ඉන්නකම් පුළුවන් තරම් ඒ නිදහස පාවිච්චි කරන්න මම සමහර වෙලාවට මගේ තියෙන වැරදි කතියක් තමයි මේ ප්‍රසිද්ධියේ මේ ප්‍රශ්න කරුව හැම ගහන එක ප්‍රශ්න කරුව පිටි ගහන එක ඉතින් නන් වලක් නැති නිසා ප්‍රශ්නයක් නැහැ කමඩන් සුද්ධ කරන්න ආවොත් නම් උලනවා පිටිය හොම්බ උලනවා කියලා පිටියවා. ඇයි මම අතේ ගාවනේ ඉන්නේ? එතකොට රිදෙනවා. ඒ හේතුවට මොකද කට්ටිය දකින්නේ නැහනේ. ඉතින් මට පේන්නේ දෙකම එකයි. එනිසා කෙටි උත්තරේ තමයි මේකට ඊමේල් වලට තමයි මම ගොඩක් උනන්දු කරවන්නේ. ඒකේ මම ලියුමක් ආවොත් කවම කවදාකවත් මම විසි කරන්නේ නැහැ ලියනවා. දැන් හුඟක් අඩුවේ ලියුම් ගන්න දෙනවා. ඊමේල් ක්‍රමෙ ලේසි. ඒක නිසා මේ ඒ නීසන වෙන කළු දැලක ලියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඕන නම් මේ මේ ඊමේල් එක ගන්න. මේක නිසනවනේ ඔෆිෂියල් වෙබ්සයිට් එක ඔෆිස් එකේ ඇඩ්‍රස් එක මෙහෙමයි කියලා තියෙනවා. ඒ නිසා මෙහෙත් මම පියාගෙන් ඉල්ලීමක් කරනවා මගේ ඊමේල් ඇඩ්‍රස් එක පොඩ්ඩක් ප්‍රසිද්ධ කරන්න කියලා. හොඳයි. අපි පැයක විතර කාලයක් කරගෙන තියෙනවා. තව තියෙනවා විනාඩි 35කට පොඩ්ඩක් වැඩි කාලයක් මේ වෙන් කරගත්ත සමටාන් සුද්ධ කිරීමේ සචිවාරයට. ඔය අමතර කියන වචනේ පාවිච්චි කරනකොට රුචියෙන් නෙමෙයි කරන්නේ. අමතර කෙරුවොත් නම් ගන්න එපා. කමෙන්ට හිතනවනේ අමතරයි කියලා ඒ රුචියෙන් නෙමෙයි කරන්නේ. මම කියනවා භාවනා කරන එකනාගේ රුචිකත්වය රුචිකත්වය කියලා කියන්නේ වැඩ වැඩි කිරීම නෙවෙයි පරීක්ෂා කරලා බලන්න ඕනේ මට මෙච්චරද කරන්න පුළුවන් මට කවුරු හරි බයිනකොට මට මෙච්චර දිවසන්න පුළුවන් එහෙම නැත්නම් මයිලකට ප්‍රශ්නයක් එනකොට කොතෙන්ද යනකන්ද මට මේක ඉවසන්න මට මේක දාගන්න පුළුවන් තව ගන්න බැරිද කියලා අසීමිත මට පේන්නේ උරහිතක බලල් එනවා කෙලවරක් නැතුව ඕනේ බරකට කර ගන්න පුළුවන් හැබැයි පරණ බුබ්බඩකම එනවා ඇති කියලා හිතන නෑ නෑ නෑ තිනා කරපන් නෑ නෑ මේක ඔයගොල්ලෝ ආගමක් දැම්මට මේකට ආගමක් නැහැ. ඒ දේවදත්ත වගේ අඟුලිමාල ඉස්සරහට යන්න බුදුහාමුදුරනේ මොකද්ද තිබුණු ගායේ? තාබොඩේකෝ අම්මා මරනවා. රජුරු දැනගත්තන යන්න දේවල්. දැන් මට මෙහෙ එනකොටත් මට බයිනවා හේ සිකියුරිටි ප්‍රශ්න තියෙනවා. එයාපෝට් වලින් ඉන්නකොට ප්‍රශ්න බුදුහාමුදුර අඟුලිමාල ගාවට යනකොට අනම්මන මොකද මේ එනවා පිටිපස්සේ ගොයියා කඩුවත් අරගෙන. කිසිම දැන් අර පටාචාරා වගේ හෙළුවෙලි ගෑනු කෙනෙක් මේකට ආවනම් පියා මොනව කරයි දැන් ආරකේ දොරවල් දාලා ලොක් කරලා පියාට වෙන නිකම උණ ගන්නවා මොනවද මේක සම්පූර්ණ පද්ධතිය හරියට පස්සේ මොනම ටෙන්ෂන් එකක්වත් නැහැ. අපි මේක හිර කරගෙන අපේ සීමාවලට හිර කරගෙන අපිම හදාගත්ත හිරගේක අපි කෝඩ් වෙලා ඉන්න තාක්කල් අපිට වැටකටළු සීමාවල් මරියාදාවල් තියෙනවා. මේක විවෘත කරන්න. විවෘත කරුවට පස්සේ අතර මොනම දෙයක්වත් නැහැ පද්ධතිය පුදුම බැලන්ස් එක දුවන්නේ. කවම කවදාකවත් අනවශ්‍ය දෙයක් Taman කරා ඉන්නේ නැහැ. එන්නේ ඉන්ඩෝනේක. ඒකත් එක කරුවට පස්සේ ඉවරයි. අපි ලා තියෙන එන්න තියෙනවට නෙමෙයි පෙට්‍රල් කොච්චරනේ. ඉංග්‍රීසිල මෙහෙම වුණොත් කොහොමද අර එහෙම වුණොත් කොහොමද ඉතින් කරන එකත් කරන්නේ දෙකර දෙතවර. ඒකට වචනේ පාවිච්චි නාමතර අමතරක් නෑ සංසාරේ කිසිම අමතරක් නෑ ඔක්කොම හේතුඵල ධර්මයකට යනවා. ඉන්නේ පණිවිඩකාරයෙකු. අපිට එන පණිවිඩයක් අපි ඒකට මුහුණ නරක් කරන කතා කරුවොත් සංසාරයක් ඉන්දුණෝ පණිවිඩකාරය ආයෙනකන් ඉඳලා ඔක විසඳන්නේ. ආපු වෙලාවෙම අහලා ඉවරලා මට ටිකක් වෙහෙසයි. කමන්නේ නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ කියලා අහන්න බලන්න. ඒ පණිවිඩකාරයා සහයෝගය ගන්න කරන්න බලන්න. මහන්සියක් නැහැ. ඒ නැත්තම් මන්ද අපේ අම්මා වගේ ඔය දරුවෝ 11ක් 12ක් හදන අම්මා කෙනෙක් කොහොමද ජීවිතේ බැලන්ස් කරන්නේ? කරදරයකටම ගත්තන කිසිම කලෙක සෙල්ලක් සෙල්ලම් ජීවිතයක්. ඒ සෙල්ලමට යනවා කරන දේ කරගෙන කරගෙන යනකොට මතක තියාගන්න අප කරායන හැම එකකට මිෂන් එකට එන්නේ. ඒක වලක් ඇව්වොත් ආය සංසාරයක් ඉන්නන ඔය මිෂන් එක ආයෙත් ඇවිල්ලා උත්තර දෙනවා. ආපෙලාම කියන් ටිකක් කරදරයි නැත්නම් මට ප්‍රශ්නයක් නෑ කියන්නේ කියලා කිසිම දෙයක් දරා ගන්න බෑ නෑ. ඒක නිකන් සංසාරේ නිකන් කල්ලිසක් තල්ල නැති මල්ලක් වගේ. කොච්චර දැම්මත් මොකුත් හිටින්නේ නැහැ. ඒකට හරි ෆ්‍රෙෂ්. එහෙන් එනවා මෙහෙන් යනවා. අපිට බයක් තියෙනවා මේක වැඩි වෙලා මේක මාව කවුරු හරි මාව අමතරට පාවිච්චි කරාවිද? ඒ සියලුටම කෙලස් කියනවා. ඒව නිකන් ආපු නැති දේවල් හිතලා තද ටෙන්ෂන් එක ගත කරනවා. ඒ නිසා ඒක මම දන්නේ නැහැ ඒක ජම්මෙන් එන එකක්ද භාවනාවෙන් එන එකක්ද භාවනා කොයි මට්ටමේ එන එකක්ද කියලා ජීවිතේට මුණ දෙනවා නම් ඒ ඉච්ඡර පැටවල් පුච්චක දෙයක් නැහැ. බයමින් දහස්වර මරනවා. වීරය එක සැරේ මැරෙන්නේ. ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ඔය එන ඕන දෙයකට එන්න දෙන්නේ. එතකොට ප්‍රශ්නේ නෑ අපි ජීව අපි හරි අනාගත තිගැස්මක ජීවත් වෙන්නේ. පිච්ච වැරදි වලින් අත පුච්චගෙන කනමැදිරියාපත් බයි ගත කරන්නේ. නැවත අපි බුද්ධ පුත්‍රයෝ. අපි බුද්ධ දුහිතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ ඉතරයි අරහත් කියන ගුණය තිබුණේ සුදුසා. ඕන දෙයකට සුදුසා. තුලින් පන්දි ස්වාමීන් වහන්සේ කියනවා සමහරව සංඝයා දිහා බලලා කියනවලු මේකේ හාමුදුරුවෝ කරන එක හරිය නෑ හාමුදුරන ගැලපෙන්නේ නෑ කිය. ඒ බුදුහාමුදුරුවෝ දන්නේ නැති දායකයෝ. බුද්ධ පුත්‍ර වෙන අපි තමයි ඕනම දෙයකට සුදුසු. මොකද අපි උත්සාහ කරන්නේ රහත් වෙන්න. රහත් වෙන කියන්නේ සුදුස්සෙක් වෙන්න උත්සාහ කරනවා. එන්නේ මේ භාවනා කරන්න කරන්න එකම කාලගුණයකට එකම තැනක කොටු වෙනවා නම් ඒක භාවනාවක් සුදුසු වීමක් නෙමෙයි. ඒක නිකන් අපි කියලා හිර වෙනවා කුණ්‍ය වගේ. අපි මූලිකව ඇත්තට පටන් ගන්නකොට සීමාකාරී සාධක තියාගෙන යම් යම් සාධක ඉහිර කරන අපි ඉගෙන ගන්නවා. සත්‍ය ඉගෙන ගන්න ඉගෙන ගත්තට පස්සේ ඕපන් ට්‍රම්ප් ගේම් එකක් යනවා. ඊට පස්සේ ඒ පුරුදුච්ච කනඩ ඕනම කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. එයාටත් ඕනම තැනකට යන්න පුළුවන්. මේ විවෘතකම තමයි අර්ථය කියලා කියන්නේ සුදුසුසා. අපි බුද්ධ පුත්‍රයෝ බුද්ධ දුහිතවරු බලන්න ඕන අපි ඊට වැඩිය අද බණුන් අහන සුදුසුකම වරද්දින්ට දොස් දොස් කාන් සුදුසුකම සමාව දෙන්න සුදුසුකම කිසිම අදාළ නැති දෙයක් බදාගෙන කරනවා. වන්ට කිසිම අදාළතාවයක් නැහැ. උතුම සන්තෝෂයක් තියෙනවා. දැන් මගේම දරුවට මගේ තනින් කිරි දෙනවා කියන එක ඔක ලොකු දෙයක් නෙවෙයි නේද? දන්නේම නැති දරුවෙක් අල්ලගෙන තනයක් නැතුණත් කවන්නේ කිරි දෙනවනේ. ඒ වගේ නිකන් පව් කොන්තරත් දෙකක් තියක් තියාගෙන ඉන්නවා නිකන් ඉන්නකම ඒකට ඔක්කොම නැත කලේ පව් කොන්තරත් දෙක දෙක කරලා බලනකොට මට කිසිම අදාළ සාහයක් නැහැ නමුත් දේව කාර්යයක් වගේ කරනවා රාජ කාර්යයක් වගේ කරනවා කරලා බැලුවට පස්සේ වෙනවා ඒකට පුදුම රිලීෆ් එකක් තියෙනවා අපි අර අපේ ගෙවුට කොච්චර කරුවත් ඉවරන්නේ නැහැ නේ ඒ දන්නවද ඒ කතාව නෑදෑයෝ කියන જાති ඉන්නේ මොන ජාති කිරුවත් ඉවරයක් නැහැ. අනේ අර පාරේ මිහිගන්නකොට දීපුවාම ඌ යන කම කම්පින් දීලා යනවා. එනිසා භාවනා කරන කෙනාට තියෙන ඕනේ වගේ ඒ කාටවත් වග වෙන්න ඕන කමක් නැහැ. පව් කොන්තරත් කියලා මං කියන්නේ වල. පව් කොන්තරත් ගන්න. ඒක කරනවා. කවුරු කියන්නේ මට තියෙන දාංශයක් තියෙනවා. මම මේ පව් කොන්තරත් කරනවා. මම කිසිම අදාළතාවයක් නැවට හරියට එකයි වරදුනත් එකයි මම මේ දෙක කරනවා කිව්වහම ඒක මුලින්දලා අග දක්වා මේකේ ටෙන්ෂන් එකට ඉඳ නැහැ. වග වෙලා නැහැ. අනේ අපිට අපිට එනවා ඒ වගේ ඕන තරම් එනවා. ආවට පස්සේ කාගවත් නීතිය නෙවෙයි. Tamange මන අපිට ඒ කරගෙන යන එකක් තියෙනවා. ආධුනික කාලේ අපි Taman තුල ඒ ಗುಣ ලැබෙනකන් ඕනේ. නමුත් ওই විදිහට සාරිපුත්ත හඳුෝ කල්පනා කරා නම් මොකද වෙන්නේ අපිට? පුදුරෙන්සේ ඉච්ඡර සමාජශීලී කෙනෙක් නෙවෙයි. සාරිපුත්තාමර තමයි පාවිච්චි කරලා ආරකට ඵලයන් එක් කරපම් මේකට ඵලයන් මේකට කරන් එහාට ඵලයන් චාන්චු මෙහාට ඵලයන් චාන්චු ඉතින් මේ යක්කඩේ පඤ්ඤාරාම හමුදෝ කියන මම බුදුහාමරට මල් වට්ටියක් පූජා කරනකොට එක මලක් ඒ ආසනේ පැත්තක තියෙනවා සාරිපුත්තාමර නුන්වාසේ නැති පුරාණ අද සාසනයක් නැහැ බුදුම ඇදිලා කඩලා තියෙනවා ප්‍රසිද්ධිය බැනලා තියෙන බුදුන් වහන්සේ උනාට පස්සේ ධර්ම සේනාධිපති විදිහට උන්වහන්සේලා ඒක කරපු නිසා තමයි අපිට ආදර්ශ චරිත තියෙන්නේ මොග්ගල්ලාන සාංශ ෆුල් රිසර්ව් සාරිපුත්තහමඳුර කරලා දුන්න කට්ටිය වැඩ කරලා යනවා. සාර මෙයත් එහෙමයි. කාශ්‍යප මහ රහතන් වහන්සේත් ෆුල් රිසර්ව් කරේ. ආනන්දහමඳුර මුල්ලෙන් ගලා එඳ යනකම් පුදුම ඇදිල්ලක් ඇදලා තියෙනවා. ඒ නිසා මේ බුදුචානන්සේ සාරිපුත්‍ර සාංශ පින්නවා පාඩ පස්සේ කියන විශාල අතු දෙකක් තිබුණ ගහේ මහා අත්තක් කඩාන වටනකොට මට පාළුවක් දැනෙනවා කියලා. ඒවත් මම මේ බඩපු සර්වඥා ඥාණය නිසා මම මේ සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව නිසා මම මේක හිත් කරදරයක් ගන්නෑ කියන්නේ. බුද්ධ මැදිල්ලක් හදලා තියෙනවා. ඒ නිසා මේ පද්ධතියක අපි ෆිට වෙන්නේ කොයි කොයි රෝල් එකකටද කියලා අපිට තීන්දුව කරන්න අවශ්‍යයක් නැහැ. පටන් ගන්න වෙලාවේදී අනවශ්‍ය දේවල් දාගන්න එපා. මොකද අපි අර ඒ සත්‍ය සමාධි ආදී ධර්ම වඩා ගන්න එපා. වැඩෙනකොට හැම සාධකකම විචල්්‍ය සාධක කම්පන චංචල වෙනවා නම් අපිට වැඩෙන්නේ. අපි ඒ වෙලාවේ සමහර සාධක හිර කරනවා. විචල්්‍ය සාධකයි ෆික්ස් කරලා තමයි වඩා ගන්න. වඩා ගත්තට පස්සේ ස්වභාවයට යන්න දෙනවා. අපි දෙන්නේ එකපාර යන්නේ නැහැ. ඒක අදුචනා කියව පළවෙනි 69ටම කතා කරලා කිව්වේ දෙන්නෙක් එකපාර යන්න එපා. තම තමන් දින දින කරගත්ත ක්‍රමයට යන්න. ඒ දෙකක් එක පැත්තකට ෆුල් ඩිසිප්ලින් සම්පූර්ණ අනේක අනිත් එකේ සම්පූර්ණ අපේ කර්ම ජබේ වලට අපි දිනා පාරමිතා ශක්තිය විද්ද තිනවා කියන දෙකම විවෘතව තියෙනවා. ඒකයි අපිට තව කෙනෙකුට උපදෙස් දෙන්න බැරි. එයා ඉන්නේ කොතනද දන්නේ නැහැ. එයා ගෙනාපු පාරමිතා ශක්තිය මොනවද දන්නේ නැහැ. අපිට කීයද හැකියි පුළුවන් තරම් මේ හික්මීම ඇති කරගන්න. ඇති කරන වෙලාව මේ මලක් පිපුණාට පස්සේ පහනක් පත්තු කරාට පස්සේ බුසලකින් වලක් යන්න එපා. මලක් පිපුණාට පස්සේ සීල් කරපු බෑග් එකක් අතට දාන්න එපා. ඒ මලේ සුවඳ යන්න අරින්න. යනවා ඒකේ අපි වලක් අන්නේකට කරන්න බෑ. ඒ නිසා අපි ගොඩාක් වෙලාට ඉන්නේ මේ මූල ධර්මානුකූලව අපි මොකද්ද රෝල් එකක් හිතාගෙන ඉන්නේ. ඒක කැඩෙන එක තමයි විපස්සනාය වෙන්නේ. අනිවාර්යයෙන්ම කැඩෙනවා. පැරලා ඉපදුනා වගේ. භාවනා ක්‍රියාවලියේදී භාවනා කරන යනකොට මොකද වාද ක්‍රියාවලියේදී සංගමන එක අවස්ථාවක රූප වේදනා සංඥා සංකල්ප මෙන්න යනවා අත්දැකීමක් ලැබෙනවා ඒක මේක අත්දැකලා ඒක සම්පූර්ණ ඒක හරහා යනවා සත්‍යයක් ලැබෙනවා ඒ සංසිද්ධිය වෙනකොට සමහරවිට සමහර විට රූප සම්පූර්ණයෙන් ඉවෙන් ඉස්සර වෙලාදී වේදනාවලත් අත්දැකීම් ලැබෙනවා. මේකේ කලවම්කින් කලවම්කින් ලැබෙන්නේ කියලා මම හිතන් ගැනීමක් ඇතිවෙලා තියෙනවා මගේ අත්දැකීමේ දින සුප කර්මක් දුඹගෙන අවබෝධයක් ලැබෙනකොට වේදනාව ගැනත් අවබෝධයක් ලැබෙනවා ඒ ඒ අතරතුර සංඥා ගැනත් අවබෝධයක් ලැබෙන මෙහෙම ඒ හරහා දැකීමක් සිද්ධ වෙනවා සංඥාව සංඥාවලින් සංකාර වලට අවබෝධයක් ලැබෙනවා කියන එක මතක් සුළු පැහැදිලි පැහැදිලිවක් නැහැ ඒක ඔබම මම ඒ පොයින්ට් එක මට ගොඩක් හම්බුනේ ප්‍රොෆෙසර් පද්මසිරිගේ පොතේ Buddhist Freudian and Buddhist psychology කියන එකේ තියෙනවා සාමාන්‍යයෙන් අපේ ලෝකේ ගත්තාම අපි රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියන වගේ ඒවා අහලා තියෙනවනේ අපි කියනවාපු ජම්මයක් තියෙනවනේ. ඒ වගේ ඊස්තටික් ලයිස් තියෙනවා. ඒක නිවන ලබන්නේ වේදනාව හරහා. කොමියුනිකේට් කරන හඳුනා ගන්න ලයිගේ ජීවිත જાතියක් තියෙන සංඥාව හරහා නව නිර්මාණ සිල් සිල් රැකී යන මේ ඔක්කොම සංස්කාර හරහා ඒ නිසා අපිට නිවන් ලැබෙනකොට අපි යන්නේ එක ට්‍රැක් එකක් ස්පෙෂලායිස් කරලා තුනම එක වගේ එක්ස්පර්ට් වෙන්නේ නැහැ එක්ස්පර්ට් වෙන්නේ ස්ථාපකයන් වහන්සේ ඒ නිසා අපිට සමහර පැති බ්ලැක් බොක්ස් එකක් බ්ලැක් හෝල් එකක් හැබැයි එක සබ්ජෙක්ට් එකක් හොඳට ඒ කියන්නේ ඒක දිගේ අපිට හරි පහසුකම ඇති වෙනවා ඉතින් ඊට පස්සේ අපිට ඒ තරහා ගිහිලා ඒ අරහා ගිහිලා අපිට අපේ දුක නිවන් කරන්න පුළුවන්. අනික හරිය තියරිකින් අල්ලතැයි. මේක නිදහසෙච්ච ක්‍රමය තමයි මේක. ඒකට ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එන්නේ නැහැ. ඒ නිසා වේදනා චරිත, සංඥා චරිත සහ සංස්කාර චරිත කියලා කියන්නේ චරිත තුනක්. ඒකේ වේදනා චරිත හැඟුම් බරපැත්ත තියෙන්නේ. ඊස්තරික් පැත්ත. එයා තේරුම් අරගන්නේ සංසාරේ හෝ මොන දේ හරි సౌందර්ය පැත්තේ. සංඥා එක්නාගේ මේ කොමියුනිකේෂන් තමයි තියෙන්නේ. හරි දක්ෂයි කොමියුනිකේෂන් වලට ඒ වගේම දෙයක් හරියට වෙන් කරලා හඳුනා ගන්න කපලා කොටලා වෙන් කරලා අපි කියන්නේ නොමෙන්ක්ලේචර් දේවල් හඳුනාගන්න එක සංඥා චරිතය. සංස්කාර චරිතය නව නිර්මාණ කරනවා, හික්මවනවා ඒ පැත්ත. ඉතින් ඒවා එකිනෙකට වෙනස් ෆීල්ස් තුනක්. ඉතින් ඒ නිසා අපිට එකක් දිගේ යනවා නම් යන වැල යන පැත්තටම ඇස ගහගෙන යන එකයි තියෙන්නේ. අර ටික තීරීකෙන් තමයි ගන්න වෙන්නේ. එහෙනම් ඩිඩක්ටිව් නොලෙජ් එක නැත්නම් ණය ක්‍රමයට ණය විපස්සනාවෙන් අල්ලන්න වෙනවා. නමුත් අපේ හිත හිතනවා අරක දන්නවා මේකක් දැනෙන්න ඕනේ කියලා. ඒකට වෙන්නේ අපරාධي අපි චින්තාමය පැත්තකට පොහොර දානවා අර ප්‍රැක්ටිකල් පැත්ත තියෙන්නේ. ඉතින් ඒකෙදී දානිච්චනාට උපදෙස් දෙන්න බෑ. අනිත් එකනා ඉන්න වෙන පැත්තක නම් යට වෙනවා කීයද හැමෙන් තුනෙන් එකයි උඹට තේරෙන්නේ. එකක තමයි ඕජාව තියෙන්නේ. ඕජාව තියෙන එක දිගේ යන්න. තථා පාකටං විපස්සනා බිනිවේසෝ අනික් හරිය තේරෙන්නේ ෆස්ට් හෑන්ඩ් නෙවෙයි. ඩිඩක්ටිව් නැත්නම් ඉන්ෆරෙන්ෂල් නැත්නම් තියරිටිකල්. හැබැයි අර අල්ලගත්ත පැත්තේ තියෙන ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් අරක අත්දක්ක වගේ කියන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේකයි කියලා දැනෙච්ච නිසා අපිට කර කර කරගෙන යනකොට තමයි Taman තේරුම් ගන්න මම මොන චරිතද කියලා තේරුම් ගත්ත වෙනකොට නිවන් දැකලා ඉවරයි. ඒ හරි අසාධාරණ ක්‍රමයක් තියෙනවා. නිවන දැක්කට පස්සේ නිවන මාර්ගය අපිට අහුවෙන්නේ. ඒක නිසා එහෙම නැත්තම් කියන්න පුළුවන් අනිත් ක්‍රමේ තමයි රූප ධර්ම ගත්තොත් රූප ධර්ම තියෙන පට වියාපෝ තේජෝ වායෝ කවදාකවත් වෙන් වෙලා නැහැ. ඔක්කොම එක පොදියට ඉන්නේ. හැබැයි යාගේ චරිතය හැටියට එකයි ප්‍රසිද්ධ වෙන්නේ. ඒකදී සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙන දේ හොයලා තමයි සරුවචාන්සේ වායෝ ධාතුව තමයි කලබලකාරයා කම්පන චංචල යාළඟ තියෙන්නේ. එතනින් තමයි පටන් ගන්න. ඒත් මේ කලබල වෙන්නේ පඨවි ධාතුව කලබල කරනවද? ආපෝ ධාතුව කලබල කරනවද? තේජෝ ධාතුව කලබල කරන්නේ කියලා කලබල කරන්නේ කලබල කරන ගතිය කලබල කරන්නේ අනිත් තුන් දෙනා තමයි. ඒ නිසා වායු ධාතුවට කලබල කරන්න දෙයක් තියෙන්නේ මේ. ඒ කලබල කරන්නේ තමයි පඨවි ධාතුව කුඩු කුඩු කුඩු කුඩු නලියනවා පේනවා. ආපෝ ධාතුව කලබල කරද්දී දියර ගන්නවා වගේ තේරෙනවා. තේජෝ ධාතු කලබල කෙරුවොත් උෂ්ණත්වයේ දඟලනවා පේනවා. ඒචාර දඟලන බව පෙන්නන නිරූපණය කරන දේ අනික් ධාතු පෙන්නනවා. නමුත් ඒ බැලුව බැලමට වෙන්නේ එකයි අපිට. චිත්‍ර විතරයි. කැන්වස් එකයි චිත්‍රය දෙකම බලන්න කියලා දවස පෙන්නනවා. පඨවි ධාතු ආපෝ ධාතුට තනි කර පෙනී හිටින්න බෑ. ආපෝ ධාතුට අනිත් තුන පාදස්ත වෙනවා. තව කෙනෙකුට තේජෝ ධාතු හරහා යන්න කියොත් අනිත් තුන පාදක වෙනවා. ඒ නිසා මේ ටික ටිකක් කල නටන්න හදනකොට මේ හතර ගලවලා ගන්න බෑ. ගලවන්න පුළුවන් මනසෙන් විතරයි. ප්‍රැක්ටිකල් නම් ප්‍රායෝගික හැම වෙලාවෙම හතර එකට තියෙන්නේ. නමුත් මට දැනගන්න එකක් දැනගත්තොත් ඇති. එකක එකක් එකක ඇතිවීම පැවතීම නැතිවීම දෙකක් තියෙනවා. මේකට පාලනය කරන්න බෑ. මේක මට දුක පිණිස පීචන. මොකද මේ මූ කිව්වට නේ නතර වෙන්නේ නැහැ. නැහැ දහන්නේ. ඉතින් ඒක හතරනම් පොදුයි. අනිත් වගේ ධාතු ගැන කතා කරන්න ගියත් අපිට එකකින් බැසගත්තාක අන්තිමට හතරටම විහිදෙනවා. එහෙම නැත්නම් වේදනා සංඥා සංස්කාර කියන හිතේ චෛසික තුන ගත්තොත් එකකින් පටන් ගත්තොත් තුනට පොදු ලක්ෂණුත් තියෙනවා. පෞද්ගලික ලක්ෂණය Taman අරගෙන ආපු ජම්ම ගතිය. ඒ නිසා ඒක දැනගත්තොත් ඇති වෙලෙට. හැබැයි ਸਰවඥ වෙන්නේ ඒකමදී. සරුවත් වෙන්න ඔක්කොම දැනගන්න. දෙක පැය 10කට වැඩ කරනවා ඒක රුචි හරහා යන්නේ. කවුරු හරි එල්ල නීති දාන්න ගියොත් එimhe ඒක දඩයක් වෙනවා ඒක වගකීමක් වෙනවා වගකීමක් කියලා කියන්නේ අලි බරක්. සර්වඥානිකය තමයි කාගවත් බැලේක් නෙවෙයි කියලා. කාගවත් බෑ කවුරක්වත් බෑ මට නේ මට දිනතරය වලන මම හදන පැය 24 වැඩ කරන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ දණිය ගෝපාල මේ හොඳ වර්ෂාවක් වහින වෙලාව එයා සන්තෝෂෙන් කියනවා පය වෙන දෙයක් නැහැ ගඟ ගලපන්. මට මගේ තන බිම් වලට වතුර වැටිච්චාම මගේ ගවය ආරසයි. ගවයේ ඉන්න මම සතුටින් ජීවත් වෙනවා කියනවා. එතකොට මේ සර්වචරසේ යහපැත්ත කලකින්දන කියනවා. දරුවෝ ඉන්නේ උන් දරුවන්ගේ සතුට වෙනවා. මේ හරයක් ඉන්නව හරංගුගේ සතුට වෙනවා කියලා ධනිය ගෝපාල කියනකොට කියනවා දරුවෝ ඉන්නේ උන් දරුවෝ නිසාත් ඇවිලා වහබනවා හරක් ඉන්නව හරක් නිසා වහබනවා මට හරකුත් නැහැ දරුවොත් නැහැ මම ජොලි ඉන්නයි හරි අස්සන්න කියනවා ඔයගොල්ලෝ කිව්වොත් ඔයගොල්ලන්ට ලේබඩ යනවා දෙක ඉතින් කියනවා සර්වචනස කියනවා අරගෙන මගේ ගෑණි මගේ උණුසුම් කරලා දෙනවා ඇඳ උණුසුම් කරලා දෙනවා මගේ ගෑණි කවදාකවත් පරපුරුෂයෙක් පතන්නේ නැහැ ඒ නිසාම සතුටින් ජීවත් වෙනවා කියන්නේ ඒසොර සර්වචාන්සේ කියනවා මම කැලේ ලාදළු හොයාගෙන තනින් තනට ආයතන මෝපවුව කුසේ කාටවත් බැලයක් නොවි කිසිම ගෑණියෙකුට නොබෙදි ගත යුතු කරනවා සමවත් දෙලි ඉන්නයි ඒ ගානවා ගහිල්ලා කොනක් කරන්න විතරක් කරන බලෝ කුඩු කුඩු වෙලා යන්නේ ඒවා කියවන්නේ නැහැ කට්ටිය හැබැයි ඒක හොඳයි කියුවා තාට්ටක් එන්නේ ඉඳතියි ඔයගොල්ලෝ අගයන් ආඩම්බරණය කරන සේරම එකතු කරලා ගහලා තියෙන පොළේ තරි යන්න. ඒ කියවන්න හොඳ නැහැ. ඇත්තටම පවුල් බැඳපු ගමන් එවන හොඳම නැහැ. වයසට යනකොට කොහොම කරුවකට ඇහෙනවා මම වගේ කෙනෙක් කිව්වට යහුනට පස්සේ චක්කී ඒ ඇත්ත නෙන්නම් කියලා හිතනවා. බුදුහාමුදුර අපිට දීලා තියෙන ලයිසන් එක බලනකොට මොනම ඩිග්‍රියක්වත් ඕනේ නැහැ මොනම PhD එකක්වත් ඕනේ නැහැ මොකුත් නැහැ ඒවා අඹලා හදලා පිටු කරලා දීලා තියෙන හැටි බුදු කෙනෙක් පහළ වෙන්නේ පුදුම පිනකට ඒ වටේ ඇවිදලා හොයන දේරම එකතු කරලා නැච්චල් එකට දාලා දීලා තියෙනවා ඒ නිසා Tamanට Tamanට මනාප විදිහට වැඩ කරගෙන යනවා නම් පැය 24 වැඩ කරතයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද කාටවත් වැඳිලක් නැහැ, වගවීමකුත් නැහැ. එහෙම නැතුව කවුරු හරි නීති පටවනවනම් ඒක දඬුකම් දෙක ඇහිල්ලක් තමයි. ඒ අඹ ගහත්තේ නායක හමුතු ඉන්න කාලේ. රාමජිනක ඇති කරපු. එයාට ඒ ගැන මොකක් ශීලවන්ත ගුණවන්ත හාමුදුරු කෙනෙක්. ඒ වලව්වේ හාමු කෙනෙක් කුටියක් හදලා දීලා ඔක්කොම පසිව්පසි ඔක්කොම දීලා ඒ සංජානනය බොහොම විවේකයට කැමතියි. ඒ හාමුගේ පුතාට සිංහල උගන්වන්න දෙයි වගේ. භාවනා කළ බෑ කියලා. ඉතින් ආව කියලා තියෙනවා මට මෙච්චර කරන මට මේ කෙරුවේ නැත්තම් මෙතන යන්න වෙයි. සිව්පසෙන් නැති වෙයි. කිතුන මේ ගන්ධරුවන්ට භාෂාව ගන්නත් නෙවෙයි මම පැවිදිනේ මම පාත්‍රය ගත්තා මං ගියා. එයාම දන්නෝ නම් එයාම කියලා හොඩි ගමට ගිහිල්ලා මුළු ගමටම උගන්වනවා. ඒක දෙලිය කරන්නේ. කාගවත් ඇවිල්ලා නීති දානවට කැමති නැහැ. එහෙම නීති නැතුව තමන්ගේ නිසින්ින්දේ ගහෙන් ගහර ගිහලා චිත්ත තිබ්බට වෙලක් තලාගෙන ගන්න ගිලෙක් සන්තෝෂෙන් ජීවත් වෙනවා ගුරු කූඩුවකට වෙලා ඉඳගෙන රත්තරන් කූඩුවේ රත්තරන් බාදින රජබුදුන් දීලා දැක්කත් ඒ කූඩුවේ ඉන්න ගිරවට නැහැ ඒදලිය. කසාදෙද කියන්නේ හිරේ කියලා. හිරයක් ගන්නවා කියලා කියන්නේ. එවනේ කියන්නේ නෑ හිරයක් ගන්නවා කියලා කියන්නේ. හිරයක් ගන්නවා කියලා කියන්නේ ඉතින් අර අධිකාර මහත්තයාගෙන් ඉන්ටර්විව් එකදී අහුවා මේ මහත්තයා කොහොමද බඳින්නේ නැත්තේ කියලා. ඊට පස්සේ අහුවා මහත්තයා හිර යන්න කැමතිද කියලා. ඒ ප්‍රශ්න අහන එක නෑ. අයියෝ මං කව එනවා මොකටද ඉතින් බඳිනවගෙන හිරයක් ගන්න හිරයක් ගන්නවා කියන එක තමයි. හැබැයි මම මේ වැරදි කට්ටියකට කියන්නේ මම හොඳටම දැනගෙන කියන්නේ. අපි අපි සුන්දරා විතරයි වයිට් එකක් આવොත් මම පැත්ත තියෙන්නේ. අනික කට්ටිය ඔක්කොම විරුද්ධ පක්ෂේ. හොඳක් කරලා තියෙන සර්වඥාන්සේ ජීවිතෙත් ගත කරලා රජසපත් ඉන්ද්‍ර පහස්කම් දීලා ඔක්කොම තිබිලයි අතහැරලා ආපු නිසා උන්වහන්සේ බයට නැතිකමට බංකොලොත් කතා නෙවෙයි මේ දැකලා අත්දකලා තියෙන්නේ ඕක භාවනා කරගෙන යනකොට වෙන්නේ ඔය හැම කෙනෙකුටම පෙර ආත්මවල කාබෝ පරිප්පුව සීගත් වෙන්න පටන් ගන්නවා මේ ආත්මෙන් තව කක කක යන කාලේනේ නැකනෝ අත්දිනු නැති දෙයක් සංසාර තිබිලා නැහැ. අපි නම් පේන්නේ මේ මේ කාර්යකට වඩා අර කාර්යක හොඳයි, මේ රක්ෂ වැඩි අරකට හොඳයි. තාම කකක් කක යන්නේ කෙනේ. සංසාරෙදී ඇහැරලා බලන නොකාපු පරිප්පුවක් නැහැ. සත්‍යක තේරෙන්නේ වර්තමාන ප්‍රශ්නේ දිවෙන දැවෙන ගතිය නිසා. වර්තමානයේ අපි ඉන්නේ දිදුලන ප්‍රශ්නයක. ඒ නිසා අපිට අතීතේ පේන්නේ නීවරණ ටික අයින් වෙච්ච ගමන් ගම්බීරෝ විධර්මෝ පකාකට භාවේ පේන්න පටන් අර ගන්නවා මේ මේ සැරේ මේ අල්ලගෙන දඟලන දැඟලිල්ල නොකාපු පරිප්පුවක්ද මේ නොදන්න දෙයකටද මේ ආයෙත් නඩු කියාගෙන ආයෙත් සම්ඩු කරන ගහපා දෙමින් මොකක්ද මේ කරන්න කියලා තේරුණාට පස්සේ නටා ගන්න කෙනා නටා ගන්න දීලා තමයි තේරෙන්න පටන් ගන්නවා මේක විවේකීව ගත කරන විවේකී ගත කරන හොබීස් කරනවා ඒ කියන්නේ තමන්ට මනාපදේ තමන් කරනවා ඒකට සරුවචාන්සේ කිසි වෙලාවක වරද්දලා නැහැ. ඒ හැම වෙලාවකම සරුවචාන්සේ ඉදිරිපත් කළා කියලා තියෙනවා. ওই වැඩේ කරාට මගේ පුතා රහත්. බය වෙන්න බා. එයා තාමතර කිනාපු ගති වගේ ප්‍රසිද්ධ කරනවා. ඒක රහත් වුණ බාධාවක් නැහැ. ඒ නිසා ඒ බුදුන්වහන්සේ කියන්නේ යුතු හැකි රුචිය ගන්න. තම රුචියෙන් නම් කරන්නේ. ඒක ඒක වගකීමක් වෙන්නේ නැහැ. ඒක බරක් වෙන්නේ නැහැ. හරි ගියේ වැරදුනා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක පටන් ගන්නකොටම තය සෑහළු කරන්නේ. එතන හැම වෙලාවෙම බලන්න ඔය හෘද සාක්ෂිය මොකද්ද කියන්නේ මේ කරන වැඩේට. ඒක බරක් නම් කියන්න ඕනේ මම මේකට හා කියන්නේ හැබැයි මේක මට බරක්. එතෙන්දී දැන් ඔයාලට ඔයාගේ ඇහිල්ල බැහිල්ල කොන්නේ මේක මම කරන්නේ. මම කියන්නේ මේකේ නෝඩේ වැරද්ද මම බාර ගන්න ලෑසි. ඒ විශේෂයෙන්ම අපි වගේ භාවනාවකට එකතෙච්චි ධර්මපෞලේ ඕන කෙනෙකුට අපිට කිය හැකියි. අවතර පෞලේ Taman හදාගත්තා ගත්ත දරුවට කොහොමද වැඩ කටයුතු කරන්න කියලා අම්මට තාත්තට එච්චර ඉඩක් නැහැ. ඒගොල්ලෝගේ ලොකු වගකීමක් කියනවා මේ දඩුව සමගට යොමු කරන එක දෙමාපියන්ගේ වගකීමක් කියලා. ඒ නිසා තමයි ඒගොල්ලෝ හිතන්නේ මේකට අනිවාර්යයෙන්ම අත තියන්න ඕනේ කියලා. හරිනම් 150 කන්සෙන්ට් එක දරුවන්ට දෙන්න ඕනේ. දරුවන්ගෙන් අහලා කරන්න ඕනේ මේ දේ මෙහෙම කරනවා. නොතේරෙන කාලෙ උඹලට කරා. පුළුවන් කාලේ කරනවා කිව්වොත් ඒගොල්ලෝ කියනවනම් ඒක කියලා තියෙනවා මේ එකම ගුරුනාථට ශිෂ්‍ය ගොඩාක් ඉන්නවනම් හැම ශිෂ්‍යයෙකුටම වගකීම තමයි ගුරුනාථට වත ප්‍රසපේන එක. ගුරු වත සපේන එක. නමුත් ඉන්නවනම් කවුරුහට වත සපේන්න තමයි කරදර වෙන්න බා. ඒකට ගුරු හමුදු කියනවා නම් මම කැමති මෙයාගේ වත දෙනවට අනික නමල බය වෙනවා. ඒකට මම අයිතිවාසිකම් කියන්නේ නැණක බුදුහාමුදුර අපිට කියලා දෙනවා ඔබ හන්දට වත සපයන්න කියලා බෑ. මම ඉන්නේ ඒක නෙවෙයි දැස කෘත්‍ය සම්පාදනය වෙලා තියෙනවා. අත හැපේනවා තමයි විවේක ගන්න පුළුවන්. කියන්නේ ඒ කියන්නේ ඔසල්ලෙන මනස තාදී ගුණය එහෙම නැත්නම් රිමෝට් කන්ට්‍රෝල් එකකින් අපි කන්ට්‍රෝල් වෙන්නේ නැහැ කියන එක. දැන් අපි තියෙන එක සම්පූර්ණ රිමෝට් කන්ට්‍රෝල්නේ. අපිට කියන්නේ ඇමරිකාට කිනුසුමක් කරනකොට ලංකාවට එම්බිරිසා. ඒ මාර්ථ කියන්නේ අපිට තියෙන්නේ. ඒ නිසා අපි හරි සෙන්සිටිව් මේ පැත්තේ මොකද වෙන්නේ කියලා. සංකාර උපේක්ඛා කියලා කියන්නේ වර්තමාන මොහොතේ කොහොමද සතුටින් ඉන්නේ. ඊ ගාව මොනවා වුණත් වෙච්ච දේ මොනවා වුණත් කාටවත් බෑ පොත්තන් තද කරලා අපිට කුප්පන්න. ඒ මොකද වර්තමාන මොහොතේ තියෙන පිරිච්ච ගතියනේ. වර්තමාන මොහොතේ තියෙන සන්තුෂ්ටි කරගතිය. වර්තමාන මොහොතේ තියෙන සම්පත්‍ති කරගතිය නිසා ඊගා මොහොතේත් ඕකම තමයි තියෙන්නේ. ඉතින් මොකට ටෙන්ෂන් එකක් ගන්න? මොකටද බය වෙන්නේ? මොකටද අනුන්ගේ ගහපා දෙන්න යන්නේ? වර්තමාන මොහොතේ සප්නති කෙනාටින් පරිශන කරනවා, අභිවෘද්ධි ගැන කල්පනා කරනවා, බහුදල් ලියනවා, බැංකු හදනවා, වල්ලි එකතු කරනවා. මොකද ෂුවර් නැති නිසා. එයාට බෑ. එයාට අමාරුයි සංකාරූපයක් ගන්න හිතන්නේ. එයාට පේන්නේ එතකොට නිර්මාණශීලීත්වයක් නැති ප්‍රගතියක් නැති කම්මැලි කරන කතාවක් කියනවා. වර්තමානයේ පිරෙන්න පිරෙන්න සන්තුෂ්ටිකර වෙන්න වෙන්න කිසි කෙනෙක්ගේ ඒකට මේ සින්දුවක් කියන්නේ මාව නලවන්න පිනවන්න රන් මිති මුතු වලින් බෑ ඇලේ දොලේ ගංගාවේ මගේ හිත නෑ ඉතින් මොන හංගිස් හැමත් මොකක්ද ඇති වෙන්නේ සංගිනි මුතු වල දඟලනවා නම් රත්තරන් කැල්ලක් පෙන්නකොට අපිත් පලිගේ වනාගෙන යනවා. නෑ එහෙම නෑ. හරි ඊගේ අපිට කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් මොන කිංගෙඩියටද තවත් රණ්ඩු කරන්නේ. ඉංගන කවට ගියාට පස්සේ කොහොමඩක් කන්න ටික හම්බෙන්න දැන් පේනවා ගෙඩි පෙලි පෙල ගහලා කන්න දෙන්නේ. අද අර මාළු ටික කට්ටිය ඉන්නකොට මට බය හිතුණා. අයි මේ පොලිමේ තියෙන ඔක්කොම කන්න ගියොත් ඒ මල කෙලියක්. ඉන්නඳ යන බලන්න දෙන්නේ නැහැ. අනේ පයි කිව්වනේ. දෙන දෙයියෝ ගෙට දාගෙන දෙනවා. તો ඒකයි කියන්නේ සමාදාය සික්කති සික්කාපදේ. Taman කැමති නම් විතරයි සීලේ පනව ගන්න. අන කෙනෙක් පනෙවුවොත් ඒක කමාන්ඩ්මන්ට් එකක් වෙනවා. ඒක අනක් සහිත බණක් කරනවා. මේ බුදුහාමුදුරුවෝ පණක් තියලා දෙන කැමතිනම් ඔබ බණවා ගන්න. එතකොට රාමුවක් වෙන්නේ නැහැ නේද? ඒක තමයි අර අර පස්සේ වගේ රුචියෙන් ගන්න එක. තමයි රුචියෙන් නම් සීලයට යන්නේ ඒක හරි ආඩම්බරයක්. ඒක රත්තරන් කොටුන. කවුරු හරි කිව්වෝ මෙහෙම කරන්න ඕනේ කියලා බයට යනවනම් ඒක දාසභාවය. ඒක වහල්කමක්. ඒක මහා ශාපයක්. සහගහන ලාභයක්. අන්තික අපිට අපි ගිහිල්ලා කොයිතැනක හිර වේද කියන්න බෑ. අපිට කියලා දෙන්න පුළුවන් සීලක හිටියොත් මේ ආනිසංශ තියෙනවා. නැත්තම් මේ විදිහ ආතති තියෙනවා. ඒක ඒක කියන්න අපිට අයිති නැහැ මොකද අපි බුදුහාමුදුරු කියපේගෙන කියන්නේ. නිසා සීලය අරකට යනවනම් ඒකට කියනවා සීලබ්බත පරාමාස කියලා. සීලේ බරක් වුණා නම් කරදරයක් වුණා නම් ඒකට කියනවා සීලබ්බත පරාමාස. සෝවාන් වෙනකම්ම තියෙනවා ඒකට. අපි මාළුවට ලාභෙන්ද ලුණු ටිකක් වැඩිපුර දානවා. ඒක කන්න බෑ. ලුණු ලාභ වුණාට ඒක ගානට දාන්න ඕන. හැම චක්‍රයක් තියෙනවා කිසිම කන්වෙන්ෂනල් නැහැ කොහොමවත් නැහැ. උන්වහන්සේගේ ලස්සන පෙළ දෙනවා සම්මස්න ඥානයේදී මේ ටික තියෙනවා. තරුණෝදයබ්බේදී මේ ටික තියෙනවා. බලෝදයබ්බේදී මේක තියෙනවා. සංකාරපේක්ඛාදී මේක තියෙනවා කියලා පැරලිසම් එක පෙන්නනවා. වෙලා පෙනවා ප්‍රැක්ටිකලි ප්‍රැග්මැටිකලි නැත්නම් ප්‍රායෝගිකව මේ දෙක සමානයි. නිකන් උදාහරණයකට කිව්වොත් අපේ අම්මා කෙනෙක් රොටියක් හදලා ඕකට අනම්මනම් කැලී ටික දැම්මොත් අපි ඕකට මොනවාද අපි දවල්ට කෑවේ පීට්සා කියන්නේ නැහැ නේ පිච්චා කියන නම හැදෙන්න ඉතාලියේ ඔෆිස් රෙසිපි එක ගන්න ඕනේ. අනම්මනම් දැම්මම පිච්චා කිව්වට කනකොට තේන රොටි <laughs> ඉස්සෙල්ලා මොකද ඉනන්නේ? ඉස්ලාම් පිටස ගාවුන්ට ඊට දැසන අනේ අපේ අම්මත් හදලා දුන්නේ ඕකට තමයි හැබැයි ඔය හොය නම නෑ හැබැයි ඒක පිටස ගන්න නැතුව කියන්න බෑනේ පිටස කාපු දවස් තමයි දෙන්නේ අම්මත් හදන එක තමයි ඒකට අර නම නෑ ඒ වෙනම හට් එකක් නෑ ඉතාලි නෑ අම්මා කියන්නේත් නැහැ. හැබැයි අර රොටියක් කාලා පීට්සා එකක් කාපු දවසේ තේරෙනවා කිරිපැණියක් තෙල් පැණියක් නැත්නම් කවුරුද පංජම් කියලා අපි පැත්තේ කතාවක් තියෙනවා. කොයි රස කැවිල්ල හදුවත් තෙල් ගැනි තියනවා නම් කරා නම දාන වෙනස් කරලා. තන්නේ කර කොමර්ෂලයිසේෂන් වල කරන වැඩක්. ඒ නිසා අපිට තියෙන්නේ ද්‍රව්‍ය ලැබිලා ප්‍රායෝගික සතුට වෙනවද නැත්නම් ඒකේ නම් වූ ඒකේ රාමු ඒකේ ලේබල් එකද බලන්න කියන එක. මේට වෙදී යමක් ඇත්තටම ධානවල තියෙනවා නැත්නම් නෑ මම කියන්නේ නමුත් මේක තේරුම් අරගන්න තියෙන ඉච්චරයි ඒක ඉන්ග්‍රීඩියන්ට්ස් එක අරගෙන මොන විදියට කම්බිනේෂන් කියලා දැම්මත් ඒකට මොන මොන නම් දුන්නත් නියුට්‍රියන්ට් කන්ටෙන්ට් එකයි රසයි එකයි අනිත් එක තමයි ඔය ඒ අභියෝග කරන්න පුළුවන් එක කවුරු මොනවා කරුවක්වත් එයා ඒ කතා කරන්නේ ඇත්තටම ධානයක ඉඳගෙනද නැද්ද කියන එක කවුද වෙන කෙනෙකුට කියන්න පුළුවන්. මොන විදියෙන්වත් මේක කරන්න බෑ. ඒවා මේ අපි ඔය හිතානේ කියන්නේ මේ ධානය කියන එක එහෙම හරියටම පැකට් කරලා මෙහෙම ලේබල් කරලා ගන්නන්න පුළුවන් මේ චිත්ත ධර්ම ඕන විදියෙන්වත් කියන්න බෑ. ඒ ආදි තත්ත්වයක ඉන්නවනම් එයා ධානයක ඉන්නවා කියාවි. තව තත්ත්වයක ඉඳලා ධානයක ඉඳගෙනම කියාවි ධානයක් නෙවෙයි කියන්නේ. ඒක කෘත්‍ය සම්පාදනයෙන් බැලුවොත් ඒක වෙනකොට මේ මේ මේ අඩුපාඩුකම් තියෙනවා මෙතෙන් පණින්න පුළුවන් කියන එක ඒක කවුරුත් එක්ක කොමියුනිකේට් කරන්න ඕනේ නෑනේ. Taman දන්නවනේ ඒකේ කරදෙන තමත් ලැබෙන ආනිසංස ප්‍රදේශේ. ඉතින් මගේ තියෙන අඩුපාඩුවක් තමයි මම බලන්නේ වැඩි වෙනවා නම් බල මැට්ටෙන් හරි ගමන්නේ නැවට මීවල්නවා නම්. ඒක ඉච්චර මූල ධර්ම ගරු කරන කට්ටිය ගරු කරන කන් නැති වෙයි. සදාචාරාත්මක ගරු කරන කට්ටිය මං කියන දේ කරන්නේ නැති වෙයි. නමුත් මේ යන මට කඩුළු කොටද මගේ වැඩේ වෙනවා නම් මට වැඩක් නෑ කඩුලෙන් පෙන්නත් එකයි වැඩ කොහෙන් පෙන්නත් එකයි. ඒ වගේ අවස්ථාව අධ්‍යක්ෂක බුදු පඬිස්සන්සේ ඒක සාධාරණීකරණය කරන්නේ අපිට කෙලස් ගහන්නේ කැත විදියට. ඒ නිසා අපි කෙලස් වලටත් ගහන්න ඕන කියලා නෙමෙයි. කෙලස් අපිට කන්වෙන්ෂනලිත් ගහනවා, ගරිල්ලා ක්‍රමයටත් ගහනවා. අපි ඩික්ලෙයාර් කරලා කරන්නේ කිව්වොත් කෙලස් සංචරික වැඩ කරනවා. අපි ඒ නිසා ගරිල්ලා ඇටැක් කරනවා. මර්සිලස්ලි ගහනවා. යවනපැත්ත තමයි කෙලස් ටිකක් බය වෙලා ඉන්නේ. ඒ නිසා අපි පාවිච්චි කරන්න ඕනේ සම්ප්‍රදාන කූල වගේම ඒ රැඩිකල් වාදී විප්ලවීය ක්‍රම අනුගමනය කරනවා. එහෙම බලනකොට මේ ධ්‍යාන පිළිබඳව මේ හැම කෙනාම කතා කරන හොඳට බලන්න හරියටම මෙෂර් කරන්න කිසිම ක්‍රමයක් නැහැ. ඔය කතා කරන එක ඇත්තටම ධානයක්ද? ධානයේ තියෙන උත්කෘෂ්ණ මධ්‍යම ඕමක කියලා මට්ටම් තුනක්. අපි කියන ප්‍රඥා පාරිසජ්‍ය බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්ම කියලා කියන්නේ පළවෙනි ධ්‍යානයේ ලාමකම ධ්‍යානය ලැබුවොත් බ්‍රහ්ම පාරිසජ්‍ය ලැබෙනවා. ඕමක ගාමුණොත් බ්‍රහ්ම පුරোহিত උත්කෘෂ්ඨයක මහා බ්‍රහ්ම. ඉතින් ওই ධ්‍යාන කතා කරනකොට කාටද කියන්න පුළුවන් නේ? අපි ඉන්නේ ලාමකයේද මැදයේද? ඉතින් ඒ ෂේඩ්ස් නැත්තම් ඔබට දෙගෙන කොහොමද විස්තර කරන්නේ? ඉතින් ඔය මානසික தত্ত্ব එනොත් ඒවායි හරියට ස්ට්‍රැටිෆයි කරලා මෙවවා කරලා කතා කරන එක තියරිටිකලි හරි ලස්සනයි හැබැයි මානසික ලෝකේ ඔය එකක්වත් නැහැ. අහන අත්දකපු කෙනාට ඒව මොකක්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ විකුණන්න ඕන වෙනකොට තමයි කොමියුනිකේට් කරන්න වෙනකොට තමයි ගොඩක් අදගත් වෙන්නේ. ඒ නිසා මම හරියට අගය කරනවා චංචා ස්වාමීන් වහන්සේ එකටක මයින් කරේ නැහැ. සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන සමත විපස්සනා මොකක්කම අයින් කරේ නෑ මුළු ඡාය සංචරම් පණ ගන්න දුනා සොයිචි මම මම බුරුමේ ඉන්න කාලේ අපි ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොත සමත විදර්ශනා භාවනා මාර්ගය කියලා. ඉතින් මහත් කීට මේ මේ ජර්මන් ආමරෝ ඔළුව යට ගහ ගන්නවා එකම භාවනා මධ්‍යස්ථානයේ දෙකම කරනවායි කියන එක කවදාකවත් ලෝකේ නැති. සමතකාරය විපස්සනාකාරීට වයින්නවා. විපස්සනා කාර්ය සමතයට බලන ණය පොලකයි වාගේ. බලනකොට දෙකම බුදුහමසංගේ ක්‍රමය. ඥානරම සංසේ දෙකම ගන්න එකම තරන. ඒ නිසා පෙට්‍රෝල් විකින්දරා ගිහිම කන්නේ අපි හදාගෙන තියෙන ඇත්තටම මේ මේ නිකාය ભેදේ වගේ එකක් ඒක. තේරුමක් නැති වැඩක් හරියට පෙට්‍රෝල් පුච්චනවා. මේ මම සමතේ යන ගමන් මේක විපස්සනාක් ගන්න. විපස්සනා ගමන් සමතේ දන්න ඇත්තටම අපිට මනින්ද කිසිම උපක්‍රමයක් නැහැ. උපකරණයක් නැහැ. ඒ නිසා ඒක මේ තියෙන්නත් පුළුවන්. නමුත් ඒක හිත කරදර ගැනීම වෙනස පාවිච්චි කරන්නේ නැති වෙන එක මම නම් හිතනවා බොහොම ප්‍රායෝගිකයි කියලා. Thank you. ගන්නට ඉන්ඩස්ට්‍රියල් මෙතඩ් වල තියෙනවා batch system and continuous system කියලා අහලා තියෙනවා. දැන් බැච් සිස්ටම් කියලා කියන්නේ එක බැච් එකක් ගත්තා ඒක ප්‍රොසෙස් කරලා ඉවර කරා ඊගාට බැච් එකට ඊගා බැච් එක දැම්ම ගියා. ඒකට uh, මේ ඇසෙම්බලින් බෙල්ට් එකේ තියෙන්නේ දිගටම බෙල්ට් එක යනවා. ඕන කෙනෙකුට ඕන දෙයක් ඕන තැනකදී කරා. ඒක continuous system එක. බැච් සිස්ටම් කන්ටිනියස් සිස්ටම් කියලා දෙකක් තියෙනවා මේ මැස් ස්කේල් කරනකොට. සමතේ බැච් සිස්ටම් එක සුද්ධ විපස්සනා කන්ටිනියස් සිස්ටම් එක යන ඕනේ ටේප් එකකින් එකක් කරන තමයි ඒක කැලේ ෆිට කරලා ආය ටේප් එකට දාන්න පුළුවන්. ඒකෝට ඊගාව එක නයි ඊගාව කරනවා. එහෙම මේ මේ මේ දිගට යනවා. ඒක නිසා සමතේදී කරන්නේ ධ්‍යානයකට ගිහිල්ලා සම්පූර්ණ ධ්‍යානයේ රස විඳලා ධ්‍යානෙ නැගිටිනවා. නැගිටිට පස්සේ ඒ Javaයේ තියෙනවනේ ඒ අධ්‍යානකයට පුජාවේ උඩ ඉඳගෙන අව කැමති නම් රූප ධර්මයක් කැමති නම් නාම ධර්මයක් ඉන්වෙස්ටිගේට් කරනවා. ඊට පස්සේ ආයෙ ඉන්වෙස්ටිගේෂන් පාවර් එක අඩු වුණොත් වෙපන් එක ශාපන කරනවා ඕනනම් ආයෙ ධ්‍යානකට සම්බන්ධලා ආයෙ අරවර ඉන්ෆෝස් කරලා ආයෙ ධ්‍යානෙ නැගිටලා කරගන්න. විපස්සනා කරනකොට ඒ ධ්‍යානයකට ගිහිල්ලා බැටරි charge කරෙල්ලක් මොකක්වත් නැහැ. එනේන තැන ඒ තැන ලැබෙන ලැබෙන ටික ක්ෂණ මාත්‍ර සමාධිය අරගෙන එතන එතන ඉන්වෙස්ටිගේට් කරගෙන යන එක. ඒ තමයි විපස්සනා කියන කන්ටිනියස් සිස්ටම් එක. සමතේ කියන බැච් සිස්ටම් එක දෙකම ඉන්ඩස්ට්‍රියල් වර්ල්ඩ් එකේ පාවිච්චි වෙනවා. දෙකම තියෙනවා. Thank you. know that is, that's a kind of a model, but the same person, while maturing, these traits can be changed within the same person. And uh, morning, you will be very good at samatha, and the evening you will be good at the vipassana. So, these are kind of uh, categorization, but don't take it under the permanent notion. Don't take it cage don't try to put into a cage, then you get caught up. You have to understand this a way. Sometimes my sitting is completely utter waste from the samatha point of view. there may be some gaining grounds, how to tolerate such a situation, how to not to give up, and kind of the vipassana collapses are happening. At the time you are very good at the meditation and you are yielded to the full of blessing and light and kind of thing, but you bogged down, bogged down. So investigation mind is got finished. But you are very happy. You interpret it as the best. But from the neutral point of view, both of them have pros and cons. But once you go on, beyond only you can give a uh, mature interpretation till that your rush to interpretation is what you call defilements. Which is a tension. You have a rush, you have, you have a uh, immature or unenough, not enough uh, information, but you are rushing to a decision. Ultimately, your decision is not lasting. So you end up with the frustration. So therefore, non-judgmental, unassuming, generally it call it is vipassana, but that is the quality. Eh, you can live a life, lead a life without much of attention, without much of frustration, without much of eh, neurosis. Eh, you make it diluted uh, what it, uh, Sigmund Freud mentioned, all the psychotherapy, what you can do is the pathogenic historic situation, you can make it to the day-to-day -day unsatisfaction. Historic situation is a disease, but by, by psychotherapy or free um, association, you make it, get the person enlightened, it's a normal day-to-day -day unsatisfactoriness. This is not much of a disease, but even now you have to put up it. And are the clutch, kind of gluts, they are not uh, uh, concentrated, but diluted and given in a uh, di di diluted form. Uh, that is the way it happens. So whenever we are going to get a concept, we try to make it hard and fast because our mind is working with the permanent notion. Everything in a cage, everything in a packet. So much so sectarianism. So much for discrimination. So much so room for tension. When you are in the gradation, in the gradual uh, state, uh, there is no, it's a, anything can change into some other thing. So therefore no much of a head-to-head -head fighting, uh, less tension. So that is the maturity, of course, uh, in any field, not in the meditation my uh, question, what I'm thinking is, that kind of a mentality, unassuming, non-reactional, is it a genetic one or is it something you learn by meditation? That's very difficult to predict. Some people are born to not to judgmental, not to, not to assuming, some people are, uh, have that character. For them, through management technique or by training, can that kind of a judgmental person shifted into a non-judgmental is a open issue. This is 50-50 chance. Even as a mind, even as a mind, that you sort control your, you know, your way of thinking and whatever, or living run wild. So you, you are going to reduce everything to the discipline. Uh, discipline at the beginning, yes. But later, through concentration and vipassana, vipassana is really challenging the discipline. When you come to the vipassana, you shatter off all the disciplines. That is what you call against the grain. So you see the ambiguity. So if you are going to explain everything to the discipline, at the beginning, yes, you'll be a good boy all the work but no play make the jack dull and grey. So you will be very disciplined but useless fellow. We you have to use that discipline but you develop and go against the grain. So that is how the Buddha mm, cut through this crust of defilements. But but one is just into creation. We need to, we, we have a better understanding. Yeah, less, less friction. You are basically in the comfort zone. You are not creating attention to others, so now you are not creating other to you, you are not creating attention to here and now the future. Then your life is an aesthetic. It's, it's, a, it's a song. It is not a friction. It's like a wind. So it is, it's not a science, it's an art. The more and more you come vipassana, you live with the nature, least frictional. And it's called, you go with the pace of the nature. That's what you call Taoism. And we, our due to and conditioning and culture, we have set now to, uh, how do you call, lines. Whenever you cross it, tension comes. So that happened due to socialization. That happened due to civilization. So we can't do away with civilization. You have to understand the limitations of civilization and live in the society in a, in a way not to have any judgmental, not to have any friction, not to have any assumption. When and where situation happen, do appropriate technology, don't use set formulas. Set formulas is always dead. You must have the appropriate technology be alert, live in the present moment, share with the others people, don't, don't assume that I am the leader, I am the person to decide. Uh, division, division of labor. I mean, then whether you suffer or failure, no matter, because everyone shares responsibility. So that is completely different to authoritarianism. But we are trained to be authoritarian. One-upmanship. I am the person like. Then you end up with frustration. Okay, now අපි ගිහිල්ලා තියෙන කාලේ ඉක්මලා ගිහිල්ලා තියෙනවා. මම හිතනවා වෙන ප්‍රශ්න නැහැ කියලා. මේ උපකල්පනය මත ඉඳගෙන මම මතක් කරනවා අපි මෙතන ඉඳලා තුන හතර වෙනකන් සක්මනක් කරලා හතරට එකතු වෙනවා සාමූහික භාවනාවකට. ඉතින් මේ තාක්කල් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.